අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි නේවාසික පාසක මහතුරු සම්බන්ධ කරගෙන මේ රාජපතිඳ ආතන ධර්ම දේශනාවටයි කාලය ලැබිලා තින්නේ ශීලමු දෙනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් රසාතුනේ පාත් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ආමන්තනා හෝති සහාය මජ්ජේ වාසීතානි ගමනී චාරිකාය අනවේජිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේ khagg විසාන කප්පෝති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ ගාථා රත්නය වටන ගාථාව උද්දුත කරගත්තේ khagg විසාන සූත්‍රයෙන් ඒ khagg විසාන සූත්‍රයේ පළගස්ම අනුව මේක වැටෙන්නේ හයවෙනි ගාථාවට ඒ සූත්‍රයේ තියෙන ඔක්කොම ගාථා අපේ ධර්ම දේශනා මාලාවේ බලනකොට 6 වෙනි ධර්ම දේශනාව. අපි අද ඉන්නේ සැප්තැම්බර් මාසේ 18 වෙනිදා. ඉතින් මේ ગાථා සියල්ලකීම එකම තේමාවක් තමයි තියෙන්නේ. නමුත් ඒක විස්තර කරන්න එක එක පැතිකඩ වලින් අපිට විවිධ සමාජ දර්ශන එහෙම නැත්නම් රූපක උපමා ලැබෙනවා. ඒ සියල්ලකෙම මේ එකලා ජීවිතය ගැන ඒකචාරිය ජීවිතය ගැන අද්විතීය දෙවන්නේක් නැති ජීවිතයක තියෙන වටිනාකම පිළිතුරුකම විස්තර කරලා දෙනවා. ඒකට හේතුව මොකද අපි ඒ තරම්ම ඒක පිළිබඳව නොදන්නවා. එහෙම නැත්නම් අපි මේ සමූහ වාසයට තියෙන කැමැත්ත. අපි ඒකට ශිෂ්ටාචාරය කියනවා, සමාජශීලීත්වය කියනවා. ඉතින් নানা විදියට අපි ඒ සමූහ වාසයේ සෙනගත් එක්ක නැත්නම් රැල්ලත් එක්ක නැත්නම් රැළත් එක්ක ජීවත් වෙලා අපි මේ චිත්ත විවේකයක් හොයනවා. ඉතින් ඒක කවදා හරි තේරුම් අරගන්න ඕනේ මේ දෙක දෙකක් කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඒ සමුවාසී ඉන්නකොට මේ වැඩේ පටන් ගන්න බෑ මේක න අහන්න බෑ මේක න හිතන්න බෑ කියලා. සමුවාසී ඉන්නකොට තමයි හොඳටම තේරෙන්නේ. ජනයා අතර ඉන්නකොට තමයි හොඳටම තේරෙන්නේ අපිට කොතර වෙහෙසක් කොතර අවිවේකී බවක් විස්රාමේ නැතිකමක් තියනවාද අපි ඒක පුදුම විදිහට මායාවක් කරගෙන ඒක ලාභයක් සත්කාරයක් සම්මානයක් ජනප්‍රිය භාවයක් කරගෙන ඊටිපන්දම දෙපැත්තේ පත්තු කරගෙන ඉන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා අඩුගානේ මේ විදිහට ඊටිපන්දම් පත්තු කරනකොට ඉටි ගිය වෙන්නේ ඉටි වැය වෙන්නේ පත්තු වෙලා නෙවෙයි උණු වෙලා වැක්කේනවා. හරහට නෙමෙයි පත්තු කරන්න ආදලා තියෙන ඊටිපන්දම කෙලින් කරලා ඊටිපන්දම් දෙක පත්තු කරනකොට හරහට පත්තු කරන්න වෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ අන්න එහෙම එකක ඒකට වෙලා අපි කොච්චර කිඳිර ගෑවත් අපිට නිෂ්ඨාවකට ය아가න්න බැරි වෙනවා ඒ නිසා හරහා දෙකොණ පන්දම පත්තු කරගෙන ඉන්න වෙලාවෙට මම දෙපැත්ත පත්තු කරගෙන ඉන්න වෙලාවේ අඩු ගානේ ඒකේ තියෙන ආදීනව සලකලා ඒක මම්ම කරගත්ත දෙයක් මට ආයේ ලෝකෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැති වෙයි ඒ නිසා කවදාදෝ මම මේක නිවැරදි කරගන්නේ කියලා කල්පනාවක් ගන්න පුද්ගලික ධර්මයක් කරන්න සාමූහික වශයෙන් අපිට බණ කියන්න පුළුවන්, බණ අහන්න පුළුවන්, හිතන්න පුළුවන්. නමුත් සටන පුද්ගලිකය වෙන්නේ ඒ නිසා සමාජශීලී ජානයා ඇල්ලට බර කරට අහුවෙච්ච කට්ටිය කියනවා මේ කතාව පුද්ගලිකයි ආත්මාර්ථකාමී කියලා. අනිවාර්යයෙන්. ඒක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් කවදාකවත් ඒක වාද කරන්න යන්න එපා. මේක ඒකාන්ත පුද්ගලික හසක් තියෙනවා. මේ පුද්ගලික සටනට ගැම්ම ගන්න අපි සමූහ වාසී තියෙන ආධිනව සැලකීමේ. ඉතින් ඒකට තියෙන හොඳම සූත්‍රය තමයි මේ කග්ගවිචාන සූත්‍රය. මම කියපු විදිහට චාලිමුත් මම ඉස්ලාම සූත්‍ර පිටකයේ අත තියෙනකොටම කිව්වේ මේ මේ ગાථා ටික තමයි මේ කවිය මම රසාව කරනකොට මගේ දොරේ ගහගෙන තියාගෙන යනවා. ආමන්ත්‍රණාවති සහාය මංජේ වාසීතානේ ගමනේ චාරිකාය අනබිචිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේකග්ග විසාන කප්පෝ ආමන්ත්‍රණා තියෙනවා දෙනගක් එක්ක ඉඳ ගියාම ඉඳගෙන වාසය කරන ස්ථානටත් ඇරලා දොඩ තට්ටු කරලා කතා කරනවා ඉඳගෙන ඉන්නකොටත් කතා කරනවා ගමනේ යනකොටත් කතා කරනවා නිදාගෙන ඉන්නකොටත් කතා කරනවා කොයි වෙලාවෙත් දැන් සෙල්ෆෝන් එක තියෙන නිසා ඈත ඉන්නද්දී විශේෂයිත ඊයේක මිදින්න ඕනම කෙනෙකුගේ පපුවට මම පපුව ළඟ තියාගෙන යන්නේ ෆෝන් එක තියෙනවනේ ඉතින් ඒක කොහේ හිටියත් කොක්ක ගහලා තියෙන්නේ. ඉතින් අනවිජිතා අවිජ්ජාවක් අනේ මට නිදා ගන්නවත් දෙන්නේ නැහනේ. ඇසිකිලියට යන්නවත් දෙන්නේ නැහනේ. යන යන තැන මේ අක්කුමට වදකයෝ ඇවිල්ලා අපායේ හෙල්ලවල වලින් අයින්න වාගේ උන්ගේ කරගන්න තියෙන කුණු කන්දල් හේරම මම එකට දානවා කියලා අවිද්‍යාවක් පහළ නොවීම පිණිස අනවිජිතා සේරිතම් මගේ ස්වෛරී භාවයේ පිණිස මම තනියම හැටට ඒකයි මේ ගාථාවේ සාමාන්‍ය අර්ථය. නමුත් මේ මේක ඥානයා කැමති වෙන ජනප්‍රිය අර්ථයක් නෙවෙයි. ජනප්‍රිය කරන්නත් බැරි අර්ථයක්. ඉතින් ඒක නිසාම තමයි මේ සූත්‍රය පදේ බුදුරජාණන් වහන්සේලාගේ තේමා ගීතයක් පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාතාවක් විදිහටයි ත්‍රිපි අපේ තේරවාදයත් අඳුරගෙන තියෙන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා එහෙම වුණාට කමන්නේ අතු ආවෙම කිව්වට අපිට අපේ ජීවිතයේ මේ සබාවක් තන සෙනඟක් මැද ඉඳලා අපි මේ ගන්න වෙහෙස ඒ ප්‍රත්‍ය අපිට දැනෙන මේ දැවිලි තැවිලි ඊටිවන්ද දෙපැත්තෙන් පත්තු කරන ගතිය දැනටමත් තේරිලා දෝ අපි ඒ සඳහා මෙතනම ඉඳගෙන එකලා ජීවිතයකට භ්‍රමචර්ය ජීවිතයකට එහෙම නැත්නම් අදුතිය දෙවන්නේක් නැති ජීවිතයකට අපි සැලසුම් කරනවාද නැත්නම් ඒකම අපිට වෙහසක් එහෙම හිතීම පවා පැකිලිද එහෙම හිතීම පවා තිත්තද එහෙම හිතීම පවා වෙහස කරගන් ඉතින් එතනම තමයි ප්‍රශ්න තියෙන්නේ ඒ බාහිර බාහිර කවුරුත් ගාව කොයි තැනකවත් කොයි චිත්තක්ෂණයකවත් තැනකවත් නැහැ එතනමයි ප්‍රශ්න තියෙන්නේ ඒ නිසා අපේ මේ අපි ගත කරන Brahmacharya ජීවිතය එnde ende ende ende විවේක වෙන තැනකට යනවනම් එකලා වෙන තැනකට යනවනම් අදුතිය ස්ථානයකට යනවනම් එහෙනම් හිතා ගන්න පුළුවන් අනිවාර්යෙන් භාවනාව වැඩිලා. අපි උඟා කහනවා මේ භාවනා එක එක ඥාන ආපුවම කොහොමද දැනෙන්නේ? මාර්ග ඥාන ආපුවම කොහොමද වැටහෙන්නේ? එතකොට මේ කහ පාට වෙනවද, නිල් පාට වෙනවද, අං වෙනවද, උඩින් යනවද, අනුන්දියා බලනකොට කහ පාටද පේන්නේ? ගෝධනෙක් හිතානිනවා මේ වගේ මොකක් හරි භෞතික වෙනසක් වෙයි කියලා. ඒකත් මනුෂ්‍ය දන්නේ භෞතික විතරයි. නමුත් බේන්න තියෙන්නේ තමයි එන්නේ එන්නේ විවේක ස්ථානයකට යනවනම් උදේකලා වෙනවනම් අනිවාර්යයෙන්ම මේ මනසට සියලා ජීවා මේ උපයන එක නෙවෙයි ලෝකේ අමාරු දෙහි උපයාගත් විවේකේ රකින්න. උපයාගත් විවේකේ රකින්නේ අනිවාර්යයෙන්ම කිට්ටුවන්තේ. උපයාගත් විවේකේ රකින්න මේ උපයාගත් විවේකේ විනාශ කරන්න. උපයාගත් විවේකේට බාධා කරන්න නොදන්න කෙනෙකුට බෑ. මැදහත් කෙනෙකුටත් බෑ. හොඳටම කිට්ටුවන්තේ තමයි හරියටම පිහියෙන් අරින්න පපුවටම දමලා ඒ වගේ තමයි අපේ විවිධකයට බාධා කරන්නේ අපිම ප්‍රේම කළ කෙනෙක්. ප්‍රේමතෝ ජායති සෝකෝ තණ්හා ජාති සෝකෝ. ඒක නිසා අපි මේ කටයුත්ත දැනගෙන මේ ප්‍රේම කරන ඇත් එක්කම තණ්හා කරන ඇත් එක්කම සාමූහික givisumuකට ලක් වෙනවා. අපි එකිනෙකාට බාධා කරගන්න නැතුව අවශ්‍යතාවට බාධා කරාට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තමයි ධර්මයක්. නමුත් මේ අනවශ්‍ය මේ සම්බන්ධතා අනවශ්‍ය කතා අනවශ්‍ය කෛරුපාසන කන්න නැති කර ගැනීමට කටයුතු කිරීම සමාජ විරෝධී සමාජයේ පසුබාන එහෙම නැත්නම් ආත්මාර්ථකාමී කියලා ලේබල් ගහන මට්ටමට සමාජය ගිහිලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අද සමාජයේ නෙවෙයි සර්වචන්නාංශයලත් ඒ විදිහටම දොස් කියලා තියෙනවා. දොස් කිව්වට පස්සේ සර්වඥාන්සේට බොහොම සිනාමසුබුනේ උත්තර දීලා තියෙනවා. සූත්‍ර පිටකෙත් ඒක සඳහන් වෙලා තියෙනවා. විනය පිටකේ සඳහන් වෙලා තියෙනවා. බුදුජානක තමයි මේ සක්කට ඉස්සලා මුණ දෙන්න සිද්ධ උනේ. නිකමට හිතන්න දෙසිතා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිත මහා පුරුෂයෙක් මෙච්චර ගෑනු ඉන්න රටක තනියම කැලේට ගියට පස්සේ මොන තරම් කරදරයක්ද කියලා. එහෙම කිසිම මහා පුරුෂ ලක්ෂණ නැති නිකං පාර යන මිනිසෙකුට මේ ලෝකේ අමාරු නම් අර විදියට මහා පුරුෂ ලක්ෂණ දෙචිසක් ව්‍යංජන පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිතව රාජ්‍යයකට හිමි ඔටුන්න හිමි කුමාරෙක් වුණාට පස්සේ එවැනි කෙනෙකුට ලෝකයෙන් හම්බෙන්න තියෙන කරදර බාධා තේරෙනවා උනාසි ගිහි කාලෙත් සිද්ධාර්ථ කුමාරෝ ගිහි කාලෙත් පාරේ යනකොට කිසాగෞතමි දැකලා බැල්මට කියලා තිනවා නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාවිතා නිබ්බුතානෝන සානාරී යස්සායන් හිදිසෝපති අනේ මෙහෙම දරුවෙක් ඇති අම්මා කෙනෙක් සැනසෙනවා ඇති අනේ මෙහෙම දරුවෙක් ඇති අප්පා කෙනෙක් සැරසෙනවා ඇති මේ මිනිහා කසාදවන්තු ගෑණි සැරසෙනවා ඇති කියලා දකින්නකොටම සැනසෙනවා. එහෙම මිනිසුන්ට කොච්චර බාධා තියෙනවද කියලා හිතන්න. සැනසීම ලෝකයාගේ පැත්තෙන් ජනප්‍රිය පැත්තේ ලෝකේ වැඩිම ඡන්ද ගන්නක් ලැබෙයි. නැත්නම් මේ මනුෂයාට ඛණ්ඩත් නැහැ පොණ්ඩත් නැහැ හිටගෙන ඉන්නත් නැහැ ඉඳගෙන ඉන්නත් නැහැ ආමල් කරනවා. මේ ඔක්කොම දැනගෙන තමයි ඒ ගිහි කාලෙම ඔය වගේ මේ කිසాగෝත්මගෙන් නිබ්බුත පද අහලා තමයි උන්වහන්සේ පැවිදි වුණේ. ඉතින් අපි බුද්ධ ආගම් පොතේ ඒක බොහොම ආඩම්බරෙන් කියනවා. සිද්ධාර්ථ කුමාරයාට මෙහෙම පාර යන ගැහණු බව ඉතුති කරයි කියලා. නමුත් કોઈ විදිහට උන්ද ගත්තද කියන එක තේරෙනවා මේ ગાතා කියවෙනකොට ඒව අරගෙන දැනගත්තා. හිටියොත් නම් ගිහි ගෙදර කද්දාකවත් ගලුමක් වෙන්නේ අර මාලිගාවේ කොටු තාප බැඳගෙන දියාගල් කපාගෙන බුද්ධිලි කමුදාවල් දාගෙන සුද්ධෝත්ත රජු දීපුණේ සා බේරුණා. නමුත් මේක හිරියක් නේ. තමයි විහිං දාගන්න හිරගයක් නේ. එළියට පහිනවනම් එළියට ගිහිල්ලා කැලයකට රින්ගන්න වෙයි. ගහක් මුලට යන්න වෙයි, ශූන්‍යාකාරයකට යන්න වෙයි. ඒ කැලේ ගහයි ශූන්‍යාකාරය කියලා කියන්නේ ඒ ස්වෛරී භාවය තමන් අගය කරන්න හැටි. නමුත් අද භාවනා කරන උගදෙනෙක් ඒ භාවනාවේ අවසාන ඵලය සමහර විටක මොනිචාවට දන්නේ නිවන කියලා කියනවා. නමුත් ඒක නයින් ඇහුවොත් ඒ නිවන හොඳට බුද්ධ විඳින්න පුළුවන් නේ. ඒ නිවන පටල වෙන්නේ yaadෙන්නේ මේ කැලේටයි හුදකලාවටයි විවේකයටයි විස්රාමයටයි කියලා මූණ නිකම් බෙරිවිච්ච කුණු වෙච්ච දෙල් ගෙඩියක් වගේ. එහෙම නෙමෙයි නිවන ලබලා යන්න ඕනේ ගෝල් ෆේස් එකට. ගිහිල්ලා වල කට්ටියට පෙරහැර පාන්න යෝල කරලා. කට්ටියට මේ මේ විභූෂණ දක්වන්න. නිවනේ මට මේ ටික කරන්න පුළුවන් මේ ටික කරන්න පුළුවන් කියන අන්තිම පුදුජානන්සේගේ ඒ ಗುಣ ටික වුණා දක්වන එක තමයි ආගමෙන් කරන්නේ. පුදුජානන්සේ 18 රියන් කරලා රැස් විහිදුවලා අන්නම් මනන් දාගෙන මිනිසුන්ට ඕන උඹලට මෙතෙන්ට යන්න ඕනේ නම් බුද්ධහමඳ වරිල්ලයි කියන. ඉතින් අන්තිම මැජික් එකක් දිගේ තමයි අරගහන යන්නේ. පුදුජානන්සේ කියලා තියෙන්නේ විවේක වෙයල්ලා. කැලේකට ඵලයල්ලා. ගහක් වලට ඵලයල්ලා කියන. ඉතින් නමුත් හිතන්න මානසික අසහනයක් තියෙන මිනිසෙකුට තනියම මොකද වෙන්නේ කියලා පිස්සු ඩබල් වෙනවා. කායික රෝගයක් ඇති මිනිහෙක් කැලේකට ගියාම මොකද වෙන්නේ? යන්නේ ඉස්සලා ලියබඩ යනවා. ඒ නිසා කැලේකට යන්න හිතනවත් ගහක් මුලට ඉඳ හිතනවත් කවුරුත් නැති ශූන්‍යකාරයකට යන්නත් සෑහෙන සෞඛ්‍යයක් කායික මානසික අවශ්‍යයි. ඒ නිසා මේ භාවනාවේ නැත්තම් කියලා වෙන ප්‍රතිඵල දරන්න හොඳ හයියති වාජනයක් සිංහ තෙල් දානවනම් රත්තරන් භාජනයකට දාන්න වෙන භාජනයකට දැම්මම සිංහ තෙල් දරන්නේ නැහැ. ඒ වගේ මේ භාවනා කරනකොට තමන් ඒකට අවශ්‍ය කරන්නා වූ කායික මානසික සෞඛ්‍ය සමබර භාවය නැත්තම් මේක තියෙන එකත් හලහප්පන්න ඉඩ තියෙනවා. මේ වගේ භාවනාවකදී ඒ මේ කායික දුර්ලකම් තිබුණොත් මානසික දුර්ලකම් තිබුණොත් වැඩි වෙනවා. ඒක තමයි ලෝකයා කියන්නේ භාවනා කරලා පිස්සු හැදෙනවා කියන්නේ. නමුත් ලොකු සංසයෙන් ඕලොත ලොකු සංසය කියලා තියන්නේ ඒක නෙවෙයි කාරණා මේ පිස්ස භාවනා කරන එකයි කාරණාව. භාවනා කළ පිස්ස වෙනට වැඩිය මේ පිස්සෝයි භාවනා කරන්නේ මොකද ඒගොල්ලෝ හිතන මේ කායික රෝග නැති කරන්න පුළුවන් වෙයි භාවනා කරලා. මානසික රෝග නැති කරන්න පුළුවන් වෙයි භාවනා කරලා. එතකොට වෙන්නේ පිස්සු ඩබල් වෙන එක තමයි. ඒක නිසා ඒ බුදුම ඉන්න කාලේ අපිට විශාල ප්‍රශ්නයක් තිබුණා. පිට බටහිර ආපුවාම එන්නෙම කුඩු ගහපු කට්ටිය. එන්නෙම අසහනයටපත් වෙච්ච ඇත්තෝ. එන්නෙම දික්කසාද වෙලා කෙලිම බහන මැදත්තාන්ට. ආහපු ගමන් බලාපොරොත්තු නැයිකදී මොනම කරදරයක් නැති සාමකාම ජීවිතයක්. හැබැයි ඒ ඇත්ත මානසික අසහනකා. ඒ අපිට ඇති ලොකු ප්‍රශ්නයක් ආවා. කොහොමද තෝරන්නේ කියලා. බහන මැදත්තාන්ට මෙයා බහනකට පටන් ගන්නවා සුදුසුද කියලා. ඉතින් අපි විශාල ලේකට හැදුවා රටවල් හතරක් එකතු වෙලා අපි දන්න මට්ටමේ. හතර දුන්නාට පස්සේ සායන විශ්කල තමයි. ඊට පස්සේ ඉතින් අපිට නිකන් මුණ්ඩ දමල ගහුවා වගේ වුණා මේ සායනක විකේ ගන්න නැතුව අපි කරේ. අහලා කරේ. ඊට පස්සේ කිව්වා ඔක වැත්තකට දාන්න සීලේ තියෙනවා නම් එච්චරයි. යම් කිසිකට සීලයක් රකින්න බැරි නම් ඒ මනුස්සයාගේ භාවනාව හරියන්නේ නැහැ සීලයක් රකින්න හොඳ කායික ශක්තියක් අවශ්‍යයි හොඳ මානසික පිළිගැනීමක් අවශ්‍යයි එහෙම නැත්නම් අපි සීලය වෙනුවට පොඩි හෙලෙත් ආඩු කරනවා අපි සීලය හෙට්ටු කරනවා ඒ හේතු කරන එකෙන්ම තේරුම් අරගන්න ඒක නට මේ වගේ ගැඹුරු ධර්මයක් දරන්න సంతානේ සූදානම් නැහැ. ඒකෙන් කියන්නේ මේ දිශක්ම පුරුෂ ලක්ෂණ අවශ්‍ය වෙන භාවනා කරන්න 80ක් ව්‍යංජන ඕනේ කියලා. අඩු ගානේ තමන්ගේ කායික මානසික ලෙඩ පිළිබඳ ආකල්ප සම්පත්තියක් තියෙනෝනේ. මේක වවාගෙන කරන්නේ නැතුව මේක කාය සනීප කරගෙන සනීප කරන්නේ වෙන දෙයක නෙමෙයි භ්‍රමචරි අනුක්කහය. මේ භ්‍රමචරි රකින්නයි. ඒක නිසා අද පැහැදිලිවම පේන්න තියෙන දේ තමයි සංඝ සමාජයේ හරිය ආශයි ලෙඩක් තියෙනවා කියන්නේ. ඒක නිදහසට කාරණාවක් තියෙනවා. ඒ නිසා හැම ඒ අර මම පිටට ගියාම කාමසුන්ගෙන් කියන අනී ධම්මජීව හම්සුනේ ඔය 30000ක් ඉන්නකොට අපිට 20000ක් සංඛ්‍යා නැහැ. ඕකෙන් 3-4000ක්වත් නැහැ. අයියාති තියෙන කටේ සේරම දැන්නම් පිටට ගිහලා ඉවරයි. ඒකට පුළු පුළුවන් කට්ටිය ගිහිල්ලා. ලංකාවේ ඉන්න කට්ටියගෙන් 14000ක් විතර ලෙඩු ඉතුරු ටික දැන් රංග උපස්ථානට පෙළඹිලා ඉන්නවා. එච්චරයි ලංකාවේ සාසනය කියන්නේ එක එක්කත් නෑ ආදිසියකට එළියට ගන්න. එක්කෙනෙක්වත් නෑ ඉතින් කොහෙද භාවනා කරන්නේ? කොහෙද භාවනා කරට හරියන්නේ? මේක අපි තියෙන தත්ත්වේ තේරුම් ගන්න මිසක මේ පශ්චාත්තාප වෙන්නවක්වත් කාටවත් උසුළු උසුළු කරන්න කියන එකක් නෙවෙයි. තේරුම් අරගන්න ඕනේ මේ වගේ කැලේක තනියම ජීවත් වෙන්න. ගහක් යටට යන්න, ශූන්‍යාකාරයකට යන්න. මුලින්ම ලංසෝ තීර තියෙන්නේ සිල්ලුතුකට විතරයි කැලේ ආශා කරන්නේ. කාම භෝගයට කැලේ බය උපදවන දෙයක්. සීලකල විතරයි ගහක් වල ඉඳගත්තම සන්තෝෂයක් දැනෙන්නේ. අනිත් කෙනා දෙන්නේ හුරන් වදිනවා, වැස්ස වහිනවා, අවුව වැටෙනවා. කොහොම ඉන්නද? ශූන්‍යාකාරය කියලා කියන්නේ මේ කරවල කාමරයක් කාමභෝගියට. භවනා කරන කෙනාට විතරයි ඒක තේරෙන්නේ. ඒ තේරෙනම ඒක මෙහි ආවට පස්සේ කට්ටිය එකිනෙක පෛරුපාසාරකම් කරන්න හැටි. පෛරුපාසාණයෙන් තමයි අපි යන්තම් ෂේප් කරගෙන ඉන්නේ. මෙහි විවේක වෙන්න කතානේ. ඒකෙන් පේන්නේ අසරණයි ඇත්තයි. නමුත් අපිට තව කොච්චර පරිතද කරගන්න පුළුවන්ද කියලා. මේට වැඩිය පරිතද කරන්න නම් සීල ශික්ෂාවත් එක්ක සමාධි ශික්ෂාවත් ආවොත් සමාධිය කොට ගහන්න ආවොත් එයාට තේරෙනවා වැඩිය පෛරුපාසනකම් කරන්න කිව්ව සමාධියට බාධායි. ඒ නිසා පෛරුපාසනකම් කරන කට්ටියත් එක්ක අතේ දුරින් තියාන තමන්ගේ සමාධියත් සමබර කරනවා කියන එක ශිල්පෙම කරන්න ගහපා ගහපා දීලා කරන්න බෑ. මොකද සමාජ මේ සමාජය සුර අවශ්‍ය කරන කට්ටිය හරීම රළු පරස රළු පරළු ඡණ්ඩයි ගොරෝසුයි. ඒගොල්ලන් කිව්වොත් කතා කරන්න එන්න එපයි කියලා එයා ඒකටම උත්තර දෙන්න ඕනේ පැයක විතර. බහා බහා කරන කෙනෙකුට තමයි කිව්වොත් එහෙම විවේකයක් ඕන කියලා එයා අගරු කරලා පැත්තකට වෙයි. ඉතින් ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ මේ මට වැඩ කරන පිරිසක් අතර හිටියත් ලොකු දෙයක් කියලා. භාවනා කරන පිරිසක් අතර ඉඳ ලැබුණත් ලොකු දෙයක්. මොකද ඒගොල්ලෝ තම තමන්ගේ වැඩ ටික කරගන්නවා බැහැරීම නම් ගිහිල්ලා අහනවා අර දෙය කරලා දෙන්නයි කියලා. එහෙම කිල්ලනකොට නොකර දෙන්නත් හොඳ නැහැ. මොකද හොඳට භාවනාවට ලැබි කට්ටියනේ. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනෙක් කොහොමද ආමන්ත්‍රණ පිටු දකින්නේ? ආමන්ත්‍රණාවති සහාය මැජි. අපි සෙනගක් එක්ක හිටියොත් බල්ලොත් එක්ක බුදියා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න. ඒක අය කතා කරන දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා මේ සහායෙන් අයින් වෙලා එහෙම නැත්නම් හුදේකලාව එකලා බව පිනිස දේශනා කරපු එකම ධර්මනේ බුදුජානනාංශික අනිත් ඔක්කොගම තියෙන බෑන ඔක්කොමල කියලා උරෙන් උර ගැටලා හිට ගන්න ඕනේ. ඒ කට්ටියගේ බලය පෙන්වන්න ඕනේ, ජාතිය බෝ කරන්න ඕනේ. එහෙම තමයි ඒගොල්ලෝ ආගම දියුණු කරන්නේ. බුදුජානනාංශේ විතරයි Brahmacharya කියන එකක් කියලා දීලා තියෙන්නේ. බුදුජානනාංශේ විතරයි විවේකයේ කියන එකක් පෙන්ලා දීලා තියෙන්නේ. බුදුජානනාංශේ විතරයි හුදේකලාව කියන වචනේවත් දන්නේ. ඉතින් ඒක ඉදිරියට ගෙනියනකොට උන්වහන්සේ දේශනා කරපු දේවල් අපේම අටුවාව සමහරලාට කියනවා ඒක මේ බුදු වෙන්න කරන දෙයක් නෙවෙයි පශේ බුද්ධත්වයේ සඳහා කරන දෙයක් ඒ නිසා සාමාන්‍ය කට්ටිය මේක නිකරුවාට කමක් නැහැ කියලා වගේ මේ වගේ සූත්‍ර සාකච්ඡාවට ගන්නෑ ඒත් මම අර කියපු විදිහට මම ඉස්ලාම අහනකොට මන්ට උගන්නපු ධම්මික ස්වාමීන් කිව්වේ ඔබ ඉන්නේ දැන් අවුරුදු 26 මුදටෝම සමාජශීලී අවස්ථාවක ඉන්නේ ඔබ ඉස්සරහටත් යන්න උඩට ඩුංගාවක් ජනප්‍රිය තැන්වලට මෙන්න මේ සූත්‍රය කටපාඩම් කරලා තියාගෙන ඉන්නවා හැම වෙලාවෙම මේ සූත්‍රේ කටපාඩම් කරලා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ තනිව හැසිරීම සඳහා කටයුතු කරා. ඉතින් මේ එකලා බවට අපි සාමාන්‍ය ලෝකේ පාවිච්චි කරන වචනේ තමයි විවේකයේ කියන එක. බුදුජානනාථේ නිසා Brahmacharya ජීවිතේ විවේක ස්ථාන තුනකින් තමයි පෙන්ලා දීලා තියෙන්නේ. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. ඉතින් ඒ කාය විවේකය අපිට අවශ්‍ය වෙන ලෙඩක් සනීප වෙලා සනීප වෙලා ඉන්න වෙලාවට කාය විවේකය අවශ්‍ය වෙනවා. ඒගොල්ලෝ ගමනක් ගිහිල්ලා මහන්සි වෙච්ච වෙලාවක අපිට කාය විවේකය අවශ්‍ය වෙනවා. ආන් මේ වගේ වෙලාවල් වල අපි ඒක ඒ සීමිත අර්ථයකින් සමාජයේ පව පාවිච්චි කරනවා විවේකය අවශ්‍යයි කියලා. නමුත් ඒ කාය විවේකයේ කියන එක ඉතිරි විවේක වලට පසුබිම සකස් කරන මිසක් කාය විවේකේ ලැබුණත් හිතින් පීඩා වෙන්න ඉඩ තියෙනවා. චිත්ත විවේකේ නොලැබෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම කාය විවේකය චිත්ත විවේකයට අනිවාර්යයෙන්ම උදව් කරන්නේ නැති වෙන්න නිදර්ශනය තමයි මිනිමල්බක් කරපු ගමන් ඒ මනුස්සයා ගිහිල්ලා දාන්නේ තනි කාමරයකට. තනි කාමරයට දාපුවාම කාය විවේකේ ලැබෙනවා. නමුත් මේ මිනිමරුව ඉන්නේ පුදුමාකාර චිත්ත පීඩාව. සෙනඟක් එක්ක ඉන්නවට වැඩිය චිත්ත පීඩාවක් ලක්වන නිසා කාය විවේකය දීම දඬුවමක්. අපරාධකාරයට දඬුවමක්. ඒ නිසා උ තනි කාමරයක දාලා තියෙන්නේ. මරන්න දවස් 7කට කලින් කරුවල කාමරයකට දානවා. මරන්න ඕනේ නැහැ. එළියට ගන්න වෙන්නේ ගැරන්ඩියාවක්. අර මේ මේකටම කැවි කැවි තැවි තැවි එකම අපරාධය සිහිපත් කර කර කැම වේලක් දුන්නත් මොන සැප දුන්නත් මොනම දෙයක්වත් කිසිම සැපක් නැහැ. ඒ මනසට හම්බෙලා තියෙන්නේ මේ මරණය ඉස්සරහට පැමිණිවා. ඒ නිසා කාම භෝගියාට කාය විවේකයක් මරදඩුවක්. කාම භෝගියාට කාය විවේකයක් මරදඩුවක්. අර කොයි වෙලාවෙත් ඕනේ මේ පාටි. කොයි වෙලාවෙත් ජන ජනයත් එක්ක කුලයා කෙරේ බැඳී, ගණයා කෙරේ බැඳී ගත කරනවා. ඉතින් ඒක හොඳම ලක්ෂණය තමයි කාමයට එක්ක යනකොට තියෙන හැටි. ඉතින් අපි මේ පිළිස ඒ අතින් බලනකොට සාමූහික ප්‍රයත්නකින් නෙමෙයි අපි මේ කාය විකේ ගත්තේ. අපි එක එකනා විශාල සැලසුමක් හදලා ලොකු කල්පනා ඥානයකින් මේක ලබාගෙන තියෙන්නේ. නමුත් අපිට මරණ දඬුවමකටපත් කරපු මිනිස්සු කිරකීකට දැම්මා වගේ කරදරයක් නැහැ. නමුත් අපි ගිහිල්ලා හොඳට විවේක ස්ථානක වාඩි වුණාට පස්සේ නැත්තම් සක්මනට ගියාට පස්සේ අපේ හිතේ එන කරදර ටිකට නීවරණ වල තමයි කියන්නේ චිත්ත අවිවේකී භාවයේ චිත්ත විචිප්ත භාවයේ අන්‍ය විහිිත භාවයේ කියලා. ඒක හොඳට තේරෙන්නේ විශේෂයෙන්ම මේ Brahmacharya ජීවිතයක සඳහා කල්පනා කරලා කාය විවේකයට ගිය කෙනාට ගෙදර ඉන්නවටත් වඩා හිත යකාය කම්මලක් වෙනවා ශබ්ද නැත්තනකට ගියාම ඉරියව් නැති ඉරියව්කට ගියාම එනත ඒකාකාරී ඉරියව්කට ගියාම තේරෙන පටන් ගන්නවා කොච්චරක් ඒ කාම සංඥා කරදර කරනවා එතනදී සිදුවෙන පෙරලියත් මානසික විද්‍යාව පැත්තෙන් බැලුවොත් සුන්දරයි අපි GestureDetector කාමභෝගීව ගත කරන අමුදරුවන් වශයෙන් දුවතරුවන් රකමින් යුතුයකම් ඉෂ්ට කරගෙන ඉන්නකොට අපි එකම තේමාවක තණ්හාව. කීයකරි හම්බ කරන්න ඕනේ. ඉඳුරම් පිනවන්න ඕනේ. නමුත් අපි යම් වෙලාවක ඒකේ තියෙන ආධිනව දැකලා විවේක ස්ථාන ගිය ගමන් අභිජ්ජාව තමයි වැඩි වෙන්නේ. තණ්හාව නෙවෙයි වැඩි වෙන්නේ ද්වේෂය. මේ විවේක ස්ථානයේ කැඩෙනවට, කඩනවට ඇතුළතින් පිටින් මහල වෙන්නා වූ නීවරණ පිළිබඳව කිසිම කෙනෙකුට ප්‍රේම කරන්න බෑ. නීවරණ එනකොට පුදුම විදිහට තද වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සීලේක පිළිහිටලා විවේකේ ලැබපු කිනාට අගේ චරිතේ ප්‍රධාන වශයෙන්ම කාම චර්ත්‍යාගේ ඡන්ද ඡන්ද ප්‍රමුඛ චර්ත්‍යාගෙන් දෝෂ චර්ත්‍යයකට හැරෙනවා. ඒ නිසා භාවනා ලෝකය කියන්නේ නුරුස්නාගත සහිත එකක් කියලා සාමාන්‍ය ලෝකයෙන් නම් කරලා තියෙනවා. ඇත්ත කතාව. ඒ මොකද අපිට අර ඇති වෙච්ච විවේකයට බාධාවල් එනකොට gedara dorawal වලට වැඩිය පුදුමාකාර තරහක් යන පටන් ගන්නවා. අපි ගෙවල් දොරිනකොට අපේ ඇඟ උඩින් දරුවෝ පනිනවා, මුණුබුරෝ පනිනවා, ඩෝල් ගහනවා, ගෙජ්ජි හොල්ලනවා. ගානක් නැහැ මොකද කම්මලේ ඉන්න බල්ලට එන ගැවකට ගානක් නැහැනේ. නමුත් මේ වගේ තැනකට ඇවිල්ලි වෙලා කසුකුසු ගන්නව ඇහුණත් වෙන මොන සද්දයක් ආවොත් පුදුම විදිහට තරහ යනවා. ඒක ස්වභාවික දෙයක්. ඒක ඕනම කෙනෙකුට ප්‍රකෘතියක්. ඒක නිසා හැම කෙනාම වගේ අනුන්ට කරදර නොකරනවත් මේ කරදර වලට අවිද්‍යාව පහළ නොකිරීම පිණිසත් ගොඩාක් ප්‍රයත්න කරන්න ඕනේ. මෛත්‍රී භාවනා කරන්න ඕනේ. භාවනා කරන අතර සමගිය පතන්න ඕනේ. ඒක ලියවලා තමන්ගේ අනුන්ට කරදර නොවෙන්න ක්‍රියා කරන්න ඕනේ. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන ගියමිනියයි නොගියමිනිය අතර වෙනසක් තියෙනවා. භාවනා මධ්‍යස්ථාන ගිය මිනිසයා හිමීට වැඩ කරන හැටි පොඩ්ඩක් ඉගෙන ගන්න. ඉගෙන ගත්තේ නැත්නම් එයාට මේ භාවනා මධ්‍යස්ථාන සමාජිකත්වය ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේ කරන වැඩේ සතියෙන් කරන්න. වැඩේ නෙවෙයි වැඩි ඕනලා තියෙන වැඩේ හැඩේ කොහොමද කරන්නේ? මුලමඳාක තමන් විවේකීවද ඉන්නේ. ඒ වගේම මේ වැඩේදී තමන්ගේ නිකුත් වෙන ශබ්ද ගැන හුඟන් දෙන්න. මම මේ වැඩේ කරනකොට මට වැඩි නිස්සද්දව කරන්න බැරිද? ශබ්ද අඩුවෙන් කරන්න බැරිද කියලා. ආන්නේ ගතිය තියෙනවනම් ඒ මනුස්සයා යන යතන ෂොක් අප්සෝබරයක් වගේ. යන යතන දකින්නකොටම අනික් කට්ටිය නිස්සද්ද වෙන්න පටන් ගන්නවා. එහෙම ශොකත් සෝබරයක් තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන්සේ යහනතනක නැවත බුදුරජාණන්සේ ගෙන්නන්න ඕන නම් ඒගොල්ලෝ අරසා කරන්න මොකද්ද? නිස්සද්ද භාවය. එමෙහිට වැඩ කිරීමේ කටයුතු කෙරුවොත් බවත් ගෞතමයන් වහන්සේ එන්නේ ඉඳී තියෙනවා මෙහෙට. කලබල කෙරුවොත් කයකොසන් ඇහුවොත් ආය බුදුරජාණන්සේ වඩින්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ මට්ටමට ලැබිච්ච කාය විවේකේ චිත්ත විවේක බාටපත් කරගන්නවා කියන එක අපේ පොතපතක අම්මා තාත්තා ගාව සමාජ ධර්ම වල කිසිම ආයතනයක නැහැ. ඒකට අපි කියන හික්මීම කියලා. අපි කියන ශිෂ්ටාචාරය කියලා කියනවා. හැදියාව කියලා කියනවා. දැන් බෞද්ධ ශිෂ්ටාචාරය කියලා විශ්වවිද්‍යාල උගන්වන එක නෙවෙයි මම මේ කියන්නේ. කෙනෙක් තුල හැදෙන හැදියාව අනුගේ මානසිකත්වයට බලපාන්න එපා. අනුන්ට ආමන්ත්‍රණය කරන්න එපා. සද්දයක් වැඩක් කරනකොට ශබ්ද කරන්න එපා. පුළුවන් තරම් අඩු සද්දෙන් කරන්න. ඒ වගේම නැවතිල්ල කරන්න. එතකොට අපිට තියෙන ප්‍රශ්න තමයි ආර්ථික මේ නිෂ්පාදනය අඩු වෙනවා. කෙනෙක්ගේ තියෙන ක්‍රියාශීලීත්වය අඩු වෙනවා. කාර්යක්ෂම භාවය අඩු වෙනවා. ඉතින් ඒක නිසා අද වැඩපොළකට ගිහිල්ලා පොඩි ළමයෙකුට පුරුදු කරුවොත් තායකත්ව පුහුණුව හරි වැඩපොළක පුළුවන් තරම් සටපට ගන්න ඕනේ. පුළුවන් තරම් මහන්සි වෙන්න ඕනේ. ඒකල්ල මේ ස්ට්‍රෙස් එනවට මානසික අසහනට උන නිවාරදිනවා. හොඳට මානසික අසහන වැඩි වෙච්චාම ඔකියුපේෂනල් ස්ට්‍රෙස් කියලා වෙනම නිවාරදිනවා. ඒක ඔයටත් විදිහට වදකාකාර තියෙනවද ලෝකේ? අපායට යන්න උඩ දෝකට මැරෙනකම් වැඩ අරගෙන ඊට පස්සේ උට ස්ට්‍රෙස් කියලා නිවාඩු දෙනවා. ඒ තරමටම වැඩ ගන්නවා. ඒකලිය වල කියනවා අපිට ජාතික ආදායම මෙච්චර වැඩි වුණා වාර්ෂික ලාභ මෙච්චර වැඩි වුණා ඒක පුද්ගල ආදායම මෙච්චර වැඩි වුණායි කියලා මේ කවුරු උගන්නපු කොළු අරබද මේ. ඒ මිනිස්සු අවුද්දන්නක් වගේ මිරිකලා සාරේ බීලා ඊට පස්සේ දල ජාතික නිෂ්පාදනයක් ගැන අපිට පෙන්නනවා මහ බැංකු වාර්තාවේ. ඒක පුද්ගල ආදායමක් පෙන්න උගෙන් අහන්න ඕන බලන්න උඹට මොකද වෙලා තියෙන්නේ. උගේ ගන්න දෙයක් නෑ හපයක් ඉතුරුලා තියෙන්නේ. ඉතින් මේකනේ අපි ඉස්සරහට යන්න ගන්න ඉතින් කවදා හරි අපිට ඒතියෙදී මේ චිත්ත විවේකයක් පිළිබඳ කටයුතු කරන්න ගියාම අපිට ගොඩාක් උපක්‍රම රාශියක් ඕනේ. වට අපි කමටහන් එහෙම නැත්නම් භාවනාවක් මධ්‍යස්ථාන කාලසටහන් ගොඩක් හදා ගන්න ඕනේ. කොච්චර අමාරුද අපි කොච්චර හැදිච්ච මිනිස්සු වුණත් අපිට කොච්චර අමාරුද ඔය චිත්ත විවේකයක් වෙනස yaadෙන තැනකට වෙලා ඉන්න. ඒ මොකද අපි මේ ඉපදිච්ච දවසේ ඉඳලා මේ දක්වා අපි පුහුණු කරලා තියෙන්නේම සෙනඟට. ගණ්‍යා කෙරේ බැඳිලා, කුලයා කෙරේ බැඳිලා. ඉතින් ඒක අපි ජයග්‍රහණයක් කරගෙන යන්නේ. නමුත් ਸਰවචනසේ මේ අබිනිෂ්ක්‍මණය හරහා, ගීගේ අතහැරීම හරහා, කාමයන්ගෙන් වෙන්වීම හරහා දීපු මේ අභියෝගේ එක්කෙකුට හොල්ලන්න බෑ. කාටවත් හොල්ලන්න. අවුරුදු 2600ක් අද ගිහිල්ලා තියෙනවා. කහටද පුළුවන් නේ ගීගාතාලු කෙනෙකුට බලින්න. එතනදී කියන විඤ්ඤෝ සමන බ්‍රාහ්මණේ කවදාකවත් ඔබට කින් කියන්නේ ඒ විවේකයේ සඳහා යම් කිසි කෙනෙක් වෙන් වෙනවා. ඊට පස්සේ ඒ ගිය කෙනා බණ භාවනා කරනවා නම් ඒකට කාටවත් බණ කියන්නත් බෑ. දොස් කියන්නත් බෑ. අවාසනාවකට වෙලා තියෙන්නේ ඒ සඳහා සකස් වෙච්ච සංඝයා මේ කීකී අතහරින්නේ විවේකයේ සඳහා කියන සංඥා විතර කලබල කවුරක්වත් අද ලෝකේ නැහැ. ඒගොල්ල පුදුමාකාර වැඩ පටවගෙන සමාජය පිරිසුදු කරන්න, දේශපාලන ප්‍රශ්න හදන්න, ආර්ථිකය හදන්න, අනුන්ට රසායන ලරන් දෙන්න, අතබල ශාස්ත්‍ර කියන්න, ඇසුරකම් කරන්න ලක්ෂයක් එකක් වැඩ දාගෙන මේ ගී සමාජයට නායකත්ව දෙනවා නිෂ්පාදනය ඇති. ගී සමාජයට නායකත්ව දෙනවා නව නිර්මාණ නිෂ්පාදනය කිරීමක් ඇති. මේ ඔක්කොම මේ උඟ දෙනෙක් හොයලා බලලා කියන මේක ලංකාව විතරක් වෙන දේවල් නෙවෙයි සමකාලීනව බුරුමේ සිද්ධ වුණා සමකාලීනව තායිලන්තේ සිද්ධ වුණා මේ මායя හිමීට මේට අර තින විවේක ස්ථානේ නැති කරලා කාර්ය බහුල කරන හැටි ඉතින් අපි වට අනුමත කරනවද නැද්ද කියන එක වෙනම කල්පනා කරන්න ඕන එකක් මේ සංඝයා ජන සමාජයේ කැපිපෙන චරිතයක් රඟපෑ යුතුද නැත්නම් සංඝයා තමන්ගේ වැඩක් කරගෙන වනගත වෙලා ඒ කටයුතු කරන්න ඕන කිව්වොත් මම හිතනවා ජන සමාජයේ විශේෂ කටයුත්තක් කරයි කියන පැත්තට 180ක් ඡන්ද දෙයි කියලා. ඊටත් වැඩිය ඡන්ද දෙයි කවුරක්වත් හිතන්නේ මේ සංඝයා පැවිදි උනේ මේ විවිකෙට කියලා. ඒකම අනිත් පැත්ත තමයි පූර්ණ කායන භාවනාවට ආපු කයි. සංඝයා අනුව යන පිළිස ඒ අත්ංගික කටයුතු දිහා බැලුවත් කලාතුරකින් කෙනෙකුට තමයි ඒ අමාරුවෙන් ලබාගත් ඒ විවේකය දෙකලාව ආමන්ත්‍රණයන්ගෙන් තොරව අනුන්ට ආමන්ත්‍රණය නොකර ඒක ලැබෙන දේ කාගෙන ඉන්න පුළුවන් ගතියට එන්න තියෙනවා. ඒ නිසා භාවනා මධ්‍යස්ථානවල අලුතෙන් ගත්ත හරක් රැහනක් මේ ගොනු කරන්න හදන නීච වලට වැඩි නීති දාලා තියෙනවා. ඕනම භාවනා මධ්‍යස්ථානට බලන්න ගිහිල්ලා බිත්ති ඉඩ මදි උපදේශපන්ති කියවන. මම ඒක දැන ගියාට පස්සේ එතන මහත්තයෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ එන මිනිස්සුන්ගේ ගෞරවය අපි සලකලා ඒ මිනිස්සුන්ට කියමු විවේක වෙන්නේ කියලා. මේ පිටි ගානේ, දොරවල් ගානේ, යන්නේ අඩිපඩි වල හැම තැනම බෝඩ් ගහගෙන. මොකද්ද මේ? වදකාගාරයද මේ? ඒ මොකද ඒකේ ඇහැටි ජම්මෙන්ම ගිහිල්ලා තියෙන්නේ කචුකුචු ගන්න. කතා කර කර ඉන්නේ. තීන තීන පහසුකම් මැදි මේක පොඩ්ඩක් අලුණු ටිකක් වැඩි කරන්න බෑද? මේක පොඩ්ඩක් රස්නේ පොඩ්ඩක් වැඩි කරන්න බෑද? මේක පොඩ්ඩක් දික් කරලා දෙන්න බෑද? මේක පොඩ්ඩක් කෙටි කරලා දෙන්න බෑද? ඉතින් ආමන්ත්‍රණ. ටිකෙක් කතා කරුවා ඒක රැල්ලට යනවා ටිකෙක් ටිකට. අර ඉන්න ටිකේ කාගෙන ඉන්න දන්නේ නැහැ. ඒකට අවශ්‍යයි. ඒකට කායික සෞඛ්‍ය අවශ්‍යයි. ඒකට මානසික සෞඛ්‍ය අවශ්‍යයි. ඒ නිසා භාවනා වැඩමුළු කීයක් කරන්න වේද අපිට? මේ භාවනා මධ්‍යස්ථානට ගියාම මගේ කාර්යභාරය නැත්නම් මගේ මගෙන් අවතුම් පැතුම් කියලා තේරුම් ගන්න. ඉතින් ඒ ටික හදන්නේ නැතුව නීවරණයටපත් කරන්න පුළුවන් වෙයි කියලා කෙනෙක් හිතනවා නම් ඒක බරපතල වැඩක්. මොකද අභ්‍යන්තර බාහිර දෙක අතර පැහැදිලි සමතුලිත සමතුලිත භාවයක් තියෙනවා. ඇතුළත තැන්පත් වෙනුනම් පිටත කලකෝලහල වාද විවාද සම්ඩු දරවල අඩු වෙනවා. ඒ දේ දෙක අතර වෙනස තමයි සර්වඥාන්සේ සඳහන් කරන්නේ ආමන්ත්‍රණ තියෙනවනම් අවිද්‍යාව වැඩි. වැඩියෙන් කතා කරනවා නම් වැඩියෙන් කාටරි ආමන්ත්‍රණය කරනවා ඒ මාසෙට හොස්සලංගෙන් මැස්තයන් බැරිවෙන තද වෙනවා. ඒ නිසා මේ තරහ නොවීම පිණිස අනබිජ්ජිතා සේරිතමගේ ස්වෛරීභාවය පිණිස මට ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න වෙනවා ඒකෝචරීකංග විසාල කප්පෝ. එහෙනම් තමයි භ්‍රමචර්ය රකින්නයි කියලා. එහෙනම් තමම තනියව ජීවත් වෙන කෙනෙක්. අද්විතීය පුද්ගලයෙක් කියලා ප්‍රකාශ කරන්න ගියාම ගොඩනෙක් හිතන්නේ සමාජයේ විරෝධේ පානයි. සමාජයට සමාජ පවතින ධර්ම වලට විරුද්ධ යනවායි කියලා. ඒ මට මේ සූත්‍ර කියවන්න කියපු ධම්මික හඳුරු ඒ මං ඉන කාලේ ඒ සංශය ආපහු ඕස්ට්‍රේලියාවට ගියා. අම්මා ගැසෙන බිලකෝද. ගිහිල්ලිවර වෙලා දවල් 10ට විතර එළියට යන්න වෙලා තියෙන උමනාවකට ඇරලා තියෙන පෙට්‍රල් ෂෙඩ් එකේ තියෙන කඩේ විතර අනේ සියලුම කඩවල් වහලා මිනිස්සු රස්සාවල වලට ගිහිල්ලා මුළු නගරෙම පාළුයි. ඉතින් මේ සංශයට වැඩක් නැති නිසා ආරාමේ දොර වහලා ගිහිල්ලා තියෙනවා මේ වීදියට. කවුරක්වත් නැතුව තන්නේ කරපාළුවේ සංජේ ඇවිදගෙන යනකොට කුණු ගෙනියන ට්‍රැක්ටර් එක ආවලු. ඉතින් සංජේ හතරමං හන්දියට ගිහිල්ලා එහා පැත්තේ පාර පනින්න නැතුව එතන නතර වෙනකොට අර ට්‍රැක්ටර් කාර්ය වේගෙන් ඇවිල්ලා කෑරලා තට්ටට කෙලි එකක් ගහලා ගියා. ඒ ස්වාධීනත්වයේ බලන මනුස්සයාට අපේ සමාජයේ තියෙන ඔච්චරයි. ඉන්නවනම් කාලා බිලා ජොලි කරලා හිටපන්. ඔය නිකන් කහසිවුරක් දාගෙන පොත්තට්ට පෙරවගෙන ඔය දිංගල මිනිස්සු ආසියාකාරව පිස්සු කෙලියට ගන්න උඹලා පිස්සු කෙලින්නවා. ඔන්න ඕස්ට්‍රේලියානු කාර්යාලයෙන් ලැබිච්ච තෑග්ග. ඉතින් මට ඇවිල්ලා කියනවා මේ රට කරන සංඝයා දකින්නකොට තට්ට දකින්නකොට ගෞරවයක් තියෙනවා. මොකද මේ විවේකයේ කියන එක ටිකක් සංස්කෘතියට බහැලා තියෙනවා. අපේ විවේක ගන්නවයි කියලා කියන්නේ සමාජයට කරන අභියෝගයක්. ඒක තමයි සුද්ධෝදන රජුරණත් උනේ. සිද්ධාර්ථ කුමාරයා විවේකයේ පිණිස ගියාට පස්සේ සම්පූර්ණ කඩාවැටීමක් සිදු වුණා. ඒක නිසා අපිත් මේ වැඩේ කරන්න ගියොත් ඒ විවේකී ගිය ටික හොඳට මතක තියාගන්න සමාජයේ පුදුම නුරුස්නා ගති පාඩ ගන්න. සමාජයේ වෙන්නේ ඉංගියා. අවනිල්ලඹ ගිහිල්ලා ඉන්න වෙලාවේදී එක සුමාන තුනක් හම්බුණා මට. රස්සාවත් කරන ගමන් සති දෙකේ නිමාඩු අරගෙන සතියක් අද්දම සති තුනක්. ඉතින් ඒතර සති තුන ඉවරලා එන්න හදනකොට මැනේජ් කරුවේ එතකොට හිටිය ජර්මන් ලේඩි කෙනෙක්. ගෑනු කෙනෙක්. මං ඉතින් ගිහිල්ලා ඒ මුදල් දෙන්න හදනකොට නුරුස්නා ගතියක් පාවනවා. අන පොත තියෙනවා බිල ලියලා ඕන ගාන දාලා අරන් ඵලයන් කියලා. ඉතින් මං ඊට පස්සේ කිව්වා උඹ මැනේජර් නම් ලියපන් කියලා. ඉතින් ගෑණි කිව්වා ඒක පහට කඩා බැලලා කිව්වා මම මේ හිටපු කාලේ උඹට කරපු වැරද්ද මොකද්ද කියලා මම අහනවා. මං ගොන්නේ මං එහෙම කච්චෝදනා කරුවෙත් නෑ මං ජොලියේ හිටියයි කියලා. එහෙනම් මම ඇත්ත කතා කරන්නේ නැත්තේ මොකද කියලා. ඉතින් මම කව මම බැලුවේ පුළුවන් තරම් විවේකී වෙන්න මම හරිම කතාකාරයෙක්. ඊට පස්සේ ආයෙසරයක් මම බැලලා ඇහුවා ඔබ මෛත්‍රී කතා නොහිටිය අමනාපකින් නෙවෙයිද කියලා. මොකනේ ඉතින් මෙතෙන් ඩාට පස්සේ මම කවුරු හඳුරන්නේත් නෑ මට එහෙමකක් තිබුණා කියලා. තුන්වෙනි සැරේටත් අහලා සමාවෙන්නවා. අනේ මට සමාවය මෛත්‍රී කතා කරපු හැම දකින්න හැම වෙලාවෙම මට හිතුනේ මට කරපු ඉගියක් වගේ. ඒක නිසා ඔබ හිටපු මාස තුමාන තුනේ මම පෙළුණා. අපිට කිසිම වැරද්දක් නොකර ඔබ මට මේ විදියට කතානු කිරීම හරහා දඬුවම් කරන්න කියලා. ඉතින් මට මට මේක තේරෙන්නේ නැහැ. මම කට ඇරගෙන ඉතරදස කියනවා පොඩ්ඩක් මං කියන දේ අහපන්. අපේ මං හරි හිතුවක්කාර කෙල්ලක් අපේ ගෙදර. අපේ තාත්තා මට දඬුවම් කරන්න කරන්නේ කොහොමද? මාව ඇඳුම් ගලවල ගල්ලකුරු කාමරයට දාලා දොර වහනවා. ඉතින් කට්ටියට කරලා මේකෙත් එක්ක කතා කරන්න එපා කියලා. ඉතින් මට කරන ලොකුම දඬුවම තමයිලු කතාන කරන්නේ. එනිසා කවුරු හරි කතා කරනකොට හිතුවොත් මම දැකලා මට පේන්නේ තාත්තා මට දීපු දඬුවම. මොකද මගේ එහෙම ගත්තේ පොන්නේ මට ඕනේ විවේක වෙන්නේ කියලා ඊට පස්සේ අනේ මට සමා වෙන්නේ. ඒ නිසා අපි පාර යනකොට ගමේ මිනිස්සුෙක්ගෙන් කොහෙද යන්නේ කියලා ඇහුවේ නැත්තම් නානකොට හරි ඇහුවොත් නානවද කියලා බෑග් එක ගන්නකොට කඩේ යනවා කියලා ඇහුවේ නැත්තම් පලි. ඔන්න අසල්වැසු කියන්නේ ඔන්නෝ જાතියට. ඉතින් මේක අපි ශිල්පෙන් කඩාගත්තේ නැත්තම් ඔය කියන ඇයි හොඳයියත් එක්ක කොහේ යන්නද? ඒ ගුරුම ස්වාමීන් වහන්සේ කියනවා උඹට මම මේ කියන දේ තේරෙන්නේ නැත්තම් පිළිගන්නේ නැත්තම් අරියංගට යන්නේසලා විනාඩි 5ක් කවුරුත් එක්ක හරි කතා කරලා කෙලින්ම ගිහලා වාඩි වෙන විනාඩි 10ක් අර කතා කරපු එක ආයෙ කතා කරනවා. ඒක නිසා උඹ විනාඩි 10ක් අහගෙන හිටපු එක උඩත් විනාඩි 10ක් කරනවා. ඌ භාවනා කරන්නේ නැති එකෙක් නම් 15 20 යනවා. ඒක නිසා කරුණා කරලා බණවන්න එපා. ආමන්ත්‍රණය කරන්න එපා කවුරුවක්වත් අත්‍යවශ්‍ය කාරණාවක් නැත්තම්. ඒකයි ශික්ෂණය කියන්නේ. ඒකයි අපේ තියෙන හික්මීම කියලා කියන්නේ. ඉතින් ඒකේ අනිත් පැත්ත ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මිනිස්සෙක් හිතනද ඇවිල්ලා තමයි ආමන්ත්‍රණය කළොත් බැරිම කමකට තමයි ආමන්ත්‍රණය කිරු කියලා හිතන්නේ කියලා කියනවා තමන් බොයිසත් කෙනෙක් විදියට. ඒක ඇඬිල්ලක් විදියට බාර ගන්න කියනවා හැකි ඉක්මනින් ඇඬිල්ල නතර කරන්න කියලා. කවුරු රැයිලා මේ මොනවාද ඉල්ලුවොත් උදව්වක් කරුවා කිව්වොත් සියලු වැඩ බහ තබලයක් කරපුවා මොකද කෙනෙක් සාමාන්‍ය තව කෙනෙක් ආමන්ත්‍රණය කරන්නේ බරපතල වැරද්දක් නැතුව බරපතල අවශ්‍යතාවයක් නැතුව කියලා කියනවා සමහර විටක බින් ඉල්ලුවා උදව්ව ඉල්ලුවාට පස්සේ ඔබ උදව්ව නොදුන්නට පස්සෙත් ඒ මනුස්සයා අඬන්න ඉඩ තියෙනවා ඒක දෙවෙනි ඇඬිල්ල කියනවා ආමන්ත්‍රණය කියන්නේම ඇඬිල්ලක් ඒ වෙනුවට බැරිද මට මේ පරිතද කරන මේ වෙලාවේ ඒක කරගෙන යන්න නිසද්දතාවයේ රකින්න උදකලාව රකින්න කියලා බැලුවොත් අපිට අනන්තවත් අවස්ථා තියෙනවා මේ කච කචේ නැතුව ශබ්ද නොකර කරගත්ත වැඩේ කරගෙන යන්න. ආමන්ත්‍රණය කරනවා අවශ්‍යතාවය. ඒකට හොඳම නිදර්ශනය දීලා තිබුණේ ඒ කෝසිංග වනේ හිටපු ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේලා තු පිරිස ਸਰවචනාංශයට පාර්ලිය වනේට යන්න වෙන තරම් සංඝයාතර ඉතාමත්ම උග්‍ර වාදයක් ඇති වුණා. ඉතින් පස්සේ සරුවචනන්සේ මැදින් හදනකොට සංඝයා කිව්වා ස්වාමීන් වහන්සේ කරදර වෙන්න එපා. අපි ඒක අපි විසඳ ගන්නම් කියලා. සරුවචනන්සේ එමෙහිට පාර්ලිය බලන්න ගියා. යන ගමන් ගියා ඔය ගෝසිංග වණීට. එතන හිටිය තුන්නම. ඒ තුන්නම කොච්චර ඒ වනෝද්‍යානයේ ලස්සන ගත කරාද කියනවනම් සරුවචනන්සේ හැන්දෑවේ වනෝද්‍යාන කියලා උයන්පල්ලෙන් අහනකොට මට අද රාත්‍රියේ මෙතන ගත කරන්න පුළුවන්ද කියලා යම් බල්ලා කිව්වා මේ කර්මාකල මතක තියාගන්න මෙතන තුන් නමක් ඉන්නවා ඉතාමත්ම විවේකයෙන් මම කැමති නෑ අපේ ස්වාමීන් වහන්සේලා කරදර වෙනවා ඔබතුමා ආවොත් ඒ තුන් දෙනාට කරදරයි එيش කරනවා කියලා යන්නේ කියලා අනුරුද්ධහමරන්ට ඇහුණා ගොබු ගහන් බල්ලා මේ බුදුහාමරන්ට ගොරවනවා ඊට පස්සේ ගිහිල්ලා කිව්වා පාසුණාත් මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ එන්න දෙන්න මේක කලාතුරකින් වෙන දෙයක් කියලා ඒ තරම් මේ උයන්පල සලකලා තුන මේ ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ලා කවුරු හරි කතා කළොත් මේ ස්වාමීන් කරදරයි කියලා. පස්සේ සර්වචනanse ගියාට පස්සේ අහන උඹලා සතුටින් ඉන්නේ කියලා. ඒසර කියනවා ස්වාමීන් අපි කය තුනකින් ජීවත් වුණාට ඒක හිතින් ඉන්නේ කියලා. අපි කවදාකවත් කිසි කෙනෙකුට කතා කරන්නේ මට මන් ලිද ළඟට ගිහිල්ලා වතුර පාල්දිය පුරවගත්තට පස්සේ මම මේක කඩට තියලා එක පැත්තක් අල්ලගෙන ළඟින් යන කෙනෙක් දිහා බලනකොට එයා දන්නවා තව කෙනෙකුට අත්දවක් ඕනයි කියලා. එයාත් ඇවිල්ලා කඩට අත තියලා අපි බාල්දිය ගිහලා තියෙනවා මිසක්කා. අනේ ඉන්න මේකට කර ගහන්න අත තියන්න කියලා අපි කතා කරන්නේ නැහැ. අවශ්‍යතාවය දන්නවා මේ වැඩේ කරා. අතින් ඕන්න සංඥා කරනවා. අපි ඒ විදිහේ ඉන්න හැබැයි හැම 15ක දවසටම සහ අමාවක දවසට අපි මුළු රාත්‍රිය පුරාම ධර්ම විනය සාකච්ඡා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට අර මහා සංඝයාග අතර තියෙන අවුලත් මේ තුන් දෙනා අතර තියෙන විවේකයක් දැකලා පුදුමාකාර ස්තුතියක් කරනවා කයෙන් වෙන් වෙලා හිටියට ඉතින් එක ජීවත් වෙන්නේ කියලා. ඒක චිත්ත විවේකයට බාධා කරන්නේ. ඒකට භාවනා කරන අය අනුන්ගේ විවේකයේ සලකලා අනුන්ගේ උදකලාව සලකලා එයාගේ අවශ්‍යතාවයට කතා කරන ප්‍රෝජනේ සලකලා විතරයි කතාව යන්නේ. ඉන් එහාට නෑ. එහෙම කතාව නිකුරුවේ නෑ කියලා good morning කිව්වේ නෑ කියලා good evening කිව්වේ නෑ කියලා happy new year කිව්වේ නෑ කියලා මේ ප්‍රශ්නයක් නෑ. මෙහෙම තැනක් නෙමෙයි මේ සමාජ ස්ථානයක් නෙවෙයි මේක. ඉතින් සයපුරමිට කියලා නිකමට හරි ඒ ශාන්තිට වන්දන ගමන් නිකම් බාදලා කියලා ඇහුවොත් එimhe සාරින්ගේ සපතන්නේ කොහොමද කියලා බලනවා බයිලක් හිල් වෙන්න. උඹ කවුද මගේ සපවන්නේ කියලා අහන්නේ. අයිඩොත් ගියරකසේ අහන්නේ හලෝ how are you කොහොමද ආවේ එනකොට බහින මොකක්වත් නැහැ. ආවේ මොකට කාරණා විකරගෙන ඵලයක්. ඉතින් මේ රට රාජ්‍යයෙන් කියන අපි පොඩි බැඳගෙන යනවා. ඒ උරතල් මොකුත් නැහැ. මොකද එහෙම එකක් නැහැ. එහෙම එකක් අවශ්‍ය නැහැ. මේ උරුතලින් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ තවදුරටත් සමාජයේ කැල හැලහැප්පීමක් ඇති නිසා භාවනා කරන්න ගියාට පස්සේ පරියන්කයට ගියාට පස්සේ Tamande පටල වෙන්නේ නැත්නම් හිත අධික තියාරින්නේ සූදානම හොඳ නැහැ. අපි කියනවා සාමාන්‍ය පූර්ව කෘත්‍ය කියලා. ගොඩෙනෙක් අහනවා ඒ නිසා මේ පූර්ව කෘත්‍ය කරන්නේ නැද්ද කියලා. පූර්ව කෘත්‍ය කියලා හොඳට සක්මන් කරන්න උදේ කලාව වෙනවා. අනායාසයෙන් සක්මනේ යනකම් කරලා කරලා කරලා කරලා ඒක තුනට පස්සේ ගිහිල්ලා වාඩි වුණාට පස්සේ තමයි තේරෙනවා එතකොටත් අර මේ හතර වටින් නීවර ධර්ම එනවා. ඉතින් අපි අර වැනෙන මඩගෝරුව නිසා අල්ල ගන්නවා රූප කර්මස්ථානයක් එක්ක ආස්වාස් ප්‍රසආසය එක්ක ඉඳගෙන ඉන්න එක නැත්නම් වම දකුණ වශයෙන් හෝ පිම්බීම හැකිලිම. ඉතින් අපි තීරුම් අර ගන්න ඕනේ මේක අල්ලගන්නේ මේක නිවන නිසා නෙවෙයි. අර වැනෙන සුළු මඩේ ඉන්න බැරි එකක් නිසා. එතකොට අපි කරන්නේ මේ මඩ වලින් කරදර වෙද්දී, රැලි වලින් කරදර වෙද්දී, කම්පන චංචල වලින් කරදර වෙද්දී, හැකිතාක් උඩට කන්ද යන මිනිහ හැරමිටි ඉල්ලෙන්න වගේ. ඒ තමන්ගේ මූල කර්මත්තන් යෙදී ඉන්නකොට තමයි අර ලැබිච්ච කාය විවේකයෙන් චිත්ත විවේකයට යන්නේ. ඒක ලේසි නෑ. ඒක කාටවත් තෑග්ගට හම්බ වෙන්නේ උපයන්න බෑ. ඒකට බාධා කරන්නේ තමයි මෙතෙක් ගත කර ජීවිතයේ ආකල්ප තමයි. ඒවට අපි කියනවා රුචි අරුචිකක් කියලා. ඒකට අපි කියනවා පෞරුෂත්ව ලක්ෂණ කියලා. ඒකට අපි කියනවා ඇබ්බැහි කියලා. ඉතින් Tamande එන බාධාවෙන් පේනවා මයි ළඟ තියලා තියෙන මොන රුචි අරුචිකක්ද? මොන පෞරුෂත්ව ලක්ෂණයක්ද? මොන ඇබ්බැහියද කියලා. ඕක තමයි කේන්දරේ බලනවා කියන්නේ. මේක තමයි මම යනවා. එනිසා ආනාපානෙට හෝ මධ්‍යස්ථානයේ හිත දාගෙන ඉන්නකොට ඉන බාධා මාරපාක්ෂික හෝ යම රජුරන්ගේ ගෝලියෝ නෙවෙයි. මේ උඹ තමයි මේ. උඹ උඹ මධ්‍යස්ථානකට දාපුවාම ඔය ආපහු එවිල වදින්නේ උඹ එළියට දීපු සංඥා ටික තමයි. ඒක දිහා බලලා ඉවසන්ඩ කොච්චර මානසික සෞඛ්‍යයක් ඕනද? කොච්චර කායික සෞඛ්‍යයක් ඕනද? සමහරට ඉවසන්නම බෑ. මොන විදිහකට ඉවසන්න බෑ. ඉතින් নানা ආකාර විදිහට චතුරාර්යක භාවනා කරන්න වෙනවා. අධික රාගේනවනම් අසුභ භාවනා කරන්න වෙනවා. අධික ද්වේෂේනවනම් මෛත්‍රී භාවනා කරන්න වෙනවා. අධික විදියට වැඩපසට දාන ගතිය තියෙනවා නම් මරණානුසුතිය කරන්න වෙනවා. හිත හේ බාල බෑ කියනනම් පටන් ගන්නකොට බුද්ධානුසුතිය කරන්න වෙනවා. මේ හැම එකක්ම කරන්නේ අවදාළ ලෙඩේට සාපේක්ෂවයි. ඒ මොකක්වත් නැත්තම් තමයි ආනාපාන ඉස්පතු වෙන නිසා ආනාපානයක් කියලා කියන්නේම පුදුමාකාර මංගල ලක්ෂණයක්. මට මේ ආරක්ෂක භාවනාව නැතුව කිලින්ම වැඩේට යන්න පුළුවන්. ඊට පස්සේ ඒකටම සතිය පැහැදී ආනාපානය කරලා নিকමට අපි හිතමු. ආනාපාන කෙලින්ම මූණට මූණ දාගෙන ඉන්න පුළුවන් බව දැනගන්නවයි කියලා කියන්නේ පුදුමාකාර චිත්ත විවේකයට අයිතිවාසිකම. ඉතින් ඒක සමාධිය වෙන්නත් පුළුවන් සතිය වෙන්නත් පුළුවන්. සතිය තිබුණත් ඇති. ඊට පස්සේ ඒක වැඩි කිරීමකට කටයුතු කරනවා කියලා කියන්නේ දිගින් දිගට මේ පුද්ගලයා චිත්ත විවේකයේ වැඩි කරන ලැබිච්ච කාය විවේකයට ඔටුනක් පැලඳුවා වගේ ලැබෙන චිත්ත විවේකයේ වැඩි කිරීමට අර මධ්‍යස්ථ අරමුණේ කටයුතු කරගෙන යනවා. ඒ කටයුතු කරගෙන යනකොට බුදුරජාණන්සේ දන්න නියාමයක් තමයි මේ අල්ලගත්ත ආනාපානයත් ක්‍රමයෙන් ගෙවෙනවා. අඩු ගානේ ආනාපානෙ පැත්තකින් තියන්න සක්මන් කරනකොට වුණත් අනායාසයෙන් සක්මන් කරනකොට මේ වම වම කියලා මෙනෙහි කරන ගතිය දකුණ දකුණ කියලා මෙනෙහි කරන ගතිය පවා ඉසල ඒක අත්‍යවශ්‍ය කාරණාවක් වුණාට ඒවා මොනවත් නැතුව එහාට මෙහාට ඇවිදින අර එකෙක් කියනවා වම දකුණ කියන්න බෑ ස්වාමීන් වහන්සේ ධානිය දක්වා වතුර තියෙන වතුරක් ඇතුලේ ඇවිදින වගේ හැම චක්‍රේ සම්පූර්ණයෙන්ම තේරෙනවා කවයිස වීම පහත් වීමක් මේකේ නෑ චක්‍රේ කරකැවෙනවා එතෙන් බයිසිකල් පැඩල් එකක් කියලා පදිනකොට ඉසීම පහත් වීමක් එසවීම කැවීමක් තැවීමක් නෑනේ මේකේ චක්‍රයක් කරකනවා මේකේ චක්‍රයක් කරකනවා චක්‍ර දෙක ලස්සන සම්පූර්ණ යනකොට වගේ වමෙත් එක චක්‍රයක් කරගෙන දකුණත් එක චක්‍රයක් කරගෙන මමයි දකුණ එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේනවා එතකොට මේ වම පටන් ගන්නවා කියලා දැනකුත් නැහැ දකුණ පටන් ගන්නවා කියලා දැනකුත් නැහැ දෙක වෙන් කරන්නත් බෑ ලස්සනට බයිසිකල් එක සම්බර වෙලා යනවා ඉතින් අර ඒ එනකන් ඒ ගැම්ම එනකන් ඒ ඒ ගොනුව එනකන් අපිට වම තියෙනවා දකුණ තියෙනවා එසවීම තියෙනවා තැවීම තියෙනවා ඒ ටික කරන්න ඒ ටික කරලා තමයි ඔය සීරු මාරු වෙන්නේ ඒකල තමයි අපි අනායාසයෙන් අතෙන්ට යන්නේ කියලා පස්සේ වෙන බොහොම ලස්සනට සක්මන සිද්ධ වෙනවා තමයි හොඳට බලන්න පුළුවන් මේ විදිහට සක්මනේ බයිසිකලයක කකුල බිම තියන්න වෙන්නේ කොයි වෙලාවෙද බැලන්ස් එක නැති වෙන්නේ කොයි වෙලාවෙද ඒ එන්නේ සද්ද නිසාද වේදනා නිසාද හිතවිලි නිසාද කියලා හුදුට නිසින්ද බලනකොට අන්න තමන්ගේ චරිත ලක්ෂණේ පේනවා මහලගේ යහපැත්තෙන් භාවනා කරන එකට සද්ද ප්‍රශ්න නැහැ නමුත් මට ප්‍රශ්නේ සද්දේ මහලගේ යහපැත්තේ භාවනා කරන එකට හිතවිලි ප්‍රශ්න නමුත් මට හිතවිලි ප්‍රශ්න නැහැ එකම සක්මන් වලින් සක්මන් කරනකොට එක එකනාගේ මේ චරිත ලක්ෂණ හඳුනා ගන්න අපි මේ නිවනට මේ විවේකයට බාධා කරන්නා වූ ධර්මතාවයේ තේරුම් ගන්න මිස ඒව නැතිකරන්න ඒව විනාශකරන්න ඒවට ද්වේෂ කරන්න නෙවෙයි. ඒ ද්වේෂය තමයි ඒ එන නිවන වල තියෙන ද්වේෂය තමයි අපිට අවිද්‍යාව වශයෙන් ද්වේෂය වශයෙන් පාන්නේ සිල් ගන්න ගිය විනාඩියට විතරයි වෙන්නේ. ඊතතරින් කොට ඔක මතුවෙන්නේ නැහැ. එතකොට ඉන්නකොට කෑදරකම තියෙනවා මේක දැක්කට පස්සේ ද්වේෂය ඇති කරගන්න නැතුව එන බාධාව මේකයි කියලා දැනගෙන මේක කර්ම කතාවක් මේකේ තියෙනවා හැබැයි කතාවක් මේකේ තියෙනවා තුචර්තුකම් කතාවක් තියෙනවා මේක පුළුවන් හරිය එදිනදා ජීවිතේ හදාගත්තොත් පරියන්කේදී සක්මනේ තේරේ බාධා අඩු වෙනවා අඩු වුණාට පස්සේ වෙන්නේ මොකද්ද අරමුණ නොදණීය ආස්වාස් ප්‍රසවාසයේ හිමීට tempත් වෙන්න පටන් ගන්නවා තැම්පත් වුණාට පස්සේ දැන් යෝගාවචරයට ඉන්ද්‍රිය බද්ධ නැති අරමුණු නැති නිකන් හයිඩ්‍රජන් බැලුන් එකක් උඩ ගියා වගේ අවකාශයේ පාවෙන්න ගන්නවා. ගුරුත්වාකර්ෂණයේ ශක්තිය සමබර වෙනවා. සමබර වුණාට පස්සේ ආට තේරෙනවා දැන් සතිය තියෙනවා අරමුණු නැහැ. සතිය තියෙනවා නිමිත්තක් නැහැ. සතිය තියෙනවා කොහේ ඉන්නවද දන්නේ නැහැ. ඇතුළත පිටත මොකක්වත් නැතුව ඉන්නවා. ආන්නේ ඒ වෙලාවේ යාට ඊට යට තියෙන තට්ටුවක් පේන්න පටන් අර ගන්නවා. ඒ උපදි කියන එක උපදි විවේකයට සූදානම් වෙන්න නම් එයා දැනගන්නවා මේ මෙතනින් එහාට ගියාට පස්සේ ඒ කියන්නේ අරමුණක් ගෙවම් කරලා අරමුණ ශාන්ත වෙලා හොඳ සමබර තත්ත්වයට ආවට පස්සේ කරන්න දෙයක් නැහැ සියල්ල සිද්ධ වෙනවා සියල්ලම පිරිච්ච ගතියක් තියෙනවා සම්පත්‍ති කර ගතියක් තියෙනවා ඒකේ ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා මගේ හිත එහෙම නැත්නම් මගේ අදිෂ්ඨාන තමයි අනාගත පරම් බලාපොරොත්තු මොකක් මතද හිටලා තියෙන්නේ කියලා. මම මේ භාවනා කරන්නේ මොකටද? මොකටද ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ඒකේ විවේකීව ඉන්නකොට බුදුජානක සඳහන් කරලා තියෙනවා යන්ත චේතේච යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතියා. අර විවේකීව ඉන්නකොට චේතනා පහළ වෙනවා. ඒක නිකම්ම නිකන් ඉන්නේ බුද්ධානුසුති කිරුවොත් නරකද? මෛත්‍රී භාවනා ටිකක් කරුවොත් තරගද. ආදි වශයෙන් අර හිත ස්මාර්ට් වෙන්න හදනවා. එක එක සෙල්ලම් ගනලා දාන්න හදනවා. ඒකල චේතනාකයක බොහෝම ජයට හරියනවා. මොකද කිසි බාධාවක් නැතුනේ තියෙන්නේ. ඉස්සරහට එන ප්‍රශ්නයක් විසඳන්න ඕන තමයි බොහෝම ජයට හරියන. ඉතින් යා දන්නේම නෑ අර ඇතිවෙච්ච විවේකයේ තුල කොහෙන්දෝ නඩුවක් අරගෙන ආයෙලා කොහෙන්දෝ උසාවියක් ඇඳලා කොහෙන්දෝ ජූරි සභාවක් ගෙනලා ඉතින් චේතනා පාල කරනවා. එහෙම නැත්නම් ප්‍රකල්පනා පාල වෙනවා. විශේෂ නිර්මාණශීලී අදහස්. විශේෂ ප්‍රගමන අදහස ඉතිහාට ඉනවා කවදාකවත් බාධාවක් නැතුව හරි පිරිසුදුවට කාරණා කාරණා වැටෙන්න පටන් ගන්නවා එයා හිතනවා දැන් නම් අභිඥාවිල්ල දැන් නම් රාත් වෙලා ඉතින් අර කල්පනාද්දිගේ සරුංගල්ලාගෙන පටන් ගන්නවා එහෙම නැත්නම් යට තියෙන අපි ළඟ ඒ සංසාරෙන් ගෙන ආපු ඒ අනුසේ ධර්ම එහෙම නැත්නම් නිදිගත් කෙලෙස් ඉතින් මේවා එකක් හරි එව්වට ඉඩ එන්න නැති නිසා ඒවා නිදිගෙන ඉන්නේ දැන් කෙලෙස් පිටින් එන්නේ නැති නිසා ඇතුලේ තියෙනවා පිට වෙන්න පටන් ගන්නවා ඉතින් එයා දැනගත්තොත් මෙවැනි තත්ත්වයකටපත් වෙන්නේ මම ගොඩ මහන්සිලා කාය විවේකයේ දීලා චිත්ත විවේකයේ දීලා දැන් මට යාළුවා ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ඊතර දොර මිනිස්සු ආමන්ත්‍රණය කරන්නේ නැහැ. මගේ අදාළත බලාපොරොත්තු මාව ආමන්ත්‍රණය කරනවා. මගේ ඉදිරි නිර්මාණශීලීත්වය මාව ආමන්ත්‍රණය කරනවා. මගේ ප්‍රගමණය මාව ආමන්ත්‍රණය. ඉතින් දෙයියනේ කවුද එපයි කියන්නේ. ඉතින් මේක හිතනවා ඇත්තම දෙයියෝ දුන්නා වගේ කියලා. ඉතින් සැලසුම් හදන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් කියනවා ඒ කරන හැම අවස්ථාවක් පාසාම අර බෙලහීන වෙච්ච විඥානේ ආය පරලවන ආරම්මන මේතං හොති විඥානස තිතිය ආරම්මනේ පතිත්තේ විඥානේ විරූල්ල විභු විරූල්ල භාවයට පත් වෙනවා. ඉතින් ආරම්මනේ ප්‍රතිෂ්ඨාව ලැබපු ගමන් විඥානයේ නිල ඉදොරට වැසක් වල නිල්ල ලැබුවා වගේ විඥානේ හුත්තට අතුයිච වේද හැදිලා ඊට තේනවා මේක කල්පනා කරලා මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා දිග සැලසුම් දිග නිර්මාණ දිග අභිවෘද්ධි එන්න පටන් ගන්නවා ඉතින් යාට හිතෙන්නේ මේක කවුරු කරලා දෙන ධම්මප්ප කරන්නේ ඉතින් මම්ම කරගන්න එපා මේ විවේක වෙලා මේක අපේ හොඳයි නේ කියලා ඒක අභිරමණය කරන්න කරන්න ඊගාව භවයේ සකස් කරලා දෙනවා දැන් මෙතන නෑ වෙන එකතු වෙන්න දෙයක් එකතු වෙන්න දෙන්නේ නැති එකේ විකල්පනහක් චේතනහරහ ප්‍රකල්පනහරහ අනුසයහරහ එන්න පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මෙච්චර ගියේ අතහැරපු මෙච්චර නීවරණ යටපත් කරපු මනුස්සයර දෙනවා සූක්ෂම වූ තාමත්ම සියුම් ශික්ෂණයක් චේතනා පහල කරන්න එපා. ඔක තමයි ලෝකේ තියෙන අන්තිම ශික්ෂණය. මොනම චේතනාවක් පහල කරන්න එපා. එහෙම නැත්නම් කියනවා සංස්කාර පහල කරන්න. මේකට කියනවා විසංඛාරගත චිත්ත කියලා. බුදුරජාණන්සේ මේක තමයි දැක්කේ ඉස්සෙල්ලාම අනේක ಜಾති සංසාරයන් සඳහා විසංගණි විසංඝහකාරං අවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුන. ගාකාරං ධිට්ඨෝසි පුනගේ යන්නකාසති විසංඛාරගතං චිත්තම් මම දැක්ක හිතක් චේතනා නැහැ. ප්‍රකල්පන නැහැ. සැලසුම් නැහැ. අදිෂ්ඨාන නැහැ. ඒක දැකපු දවසේ කිව්වා දැන් කරපුවා ඉවරයි අලුතෙන් ගෙවල් හැදිලා උගේ අම්මට ගෙවල් හදන්න කියපන් ඌට කිව්ලා මම ගෙවල් හදන්නේ මෙන්න මේ විසංඛාරගත චිත්ත තමයි ශික්ෂණයක අන්තිම අඩුව. ඒක කියන්නේ චේතනා කරන්නේ චේතනා නොකරන්නමයි වචන කතා නොකිරීමේ චේතනා නෙවෙයි. එතකොටම ඒක සම්පූර්ණ වෙලා. කය හොල්ලන්න නැති වෙන චේතනත් ඇති වෙලා. හිතන්නවත් නැහැ. හිතට උඩගිනි දෙන්නෙම නෑ. චේතනා නැති හිත ආවට පස්සේ පේනවා සම්පූර්ණ අර බැලුමක හයිඩ්‍රජන් පුරවලා බැලුම පොළවෙන් ඉස්සුනා වගේ නෙවෙයි. බැලුමේ රබර් ධාරයක් ගිහිල්ලා ඒ හයිඩ්‍රජන් වාතයට එකතු වුණා. තිබුණ දැන් හයිඩ්‍රජන් හයිඩ්‍රජන් වල තැන්න ගියා. ආයේ මේ හයිඩ්‍රජන් බැලුමක් කියලා අඳුරන්න බෑ දැන්. මේ සිවියෙන් ඇතුල් පැත්තේ හයිඩ්‍රජන් පිට හයිඩ්‍රජන් නැති නේ හයිඩ්‍රජන් හයිඩ්‍රජන් තැන්න ගියා ඊට පස්සේ පටවි පටවි එකක තියෙනවා ආපෝ ආපෝත් එකක තියෙනවා තේජෝ තේජෝත් එකක තියෙනවා ඊට පස්සේ ඒක නඩත්තු කරන්න දෙයක් නැත්තේ නෑ ඒ මනුස්සයා කියලා මේ මම මේ මම නෙවෙයි කියලා සීමාවක් නැතුව යනවා ඉතින් මේකට බුද්ධම බයක් නෙති විවේක වෙච්ච ගමන් අහනවා දැන් මම මොකද කරන්නේ නැත්නම් විවේක වෙච්ච ගමන් ඒක සැක කරනවා නැත්නම් විවේක වෙච්ච ගමන් ඇද්ද කරලා බලනවා දැන් මට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ බයඩින් ගිතර තමයි කෙලස් ඒ විවේක වුණාට පස්සේ ඒක විසංඛාරව තව චිත්තක්ෂණයක්. නැත්නම් ඒකට හුරු වීමක්. මේක සිද්ධි කර ගැනීමක් කරන්න නම් පුදුමාකාර පෙරැසු විරු බණ සුතුමි ඥානෙ තියෙනවා. සූදානම් වෙලා යන්න ඕනේ. ශිල්පෙන් තමයි මෙතන කියපව දැනගන්න. කෙලස් නැති බව දැනගන්න. දැනගෙන බලන්න ඕනේ මම මොකියවත් එල්ලෙන්නේ නැතුව එල්ලෙන්න වෙලක් නැතුව බල බල ඉන්න එක නෙවෙයි. මොකේකවත් එල්ලෙන්නේ නැතුව මේ හිතට ඉන්න පුළුවන්. කිසිම අරමුණක් නැහැ, කිසිම නිචේතනාවක් නැහැ, කිසිම නිමිත්තක් නැහැ. ඉන්න පුළුවන් බව දැනගත්තට පස්සේ බුදුන් කියන විමුක්ත වෙනවා කියන්නේ උච්චරයි. කිසිම දෙයක දරා සිටීමක් නැහැ. කිසිම දෙයක ප්‍රතිෂ්ඨාවක් නැහැ. අපතිත්ථිත විඥානය කියලා කියන්නේ. ප්‍රතිෂ්ඨාවක් නැති විඥාන. අපි හිතන්නේ විඥානයක් තියෙනවා නම් විඥාණයට සුදු වෙන බිල්ලුද දාපු සීට් එකක් තියෙන්න ඕනේ. අපි ඡන්දේ ඉල්ලන්නේ ආසනයක් ගන්නනේ. ආසනේ දිනා ගන්නනේ. ඡන්දෙත් කැතයි ආසනෙත් කැතයි. බුදුරජාණන් කියන ඡන්දෙත් අතාරපන් ආසනයක් ඕනෙත් නැහැ. විඥාණය තමයිගේ වැඩක් බලා ගන්න කියපුවා. ඔබ ජැක් ගහන්න ඕනේ නැහැ. ජැක් ගහන්න යනකොට තමයි ඔබ මතුවේ. මම යම ඒ නිසා චේතන නැති කරන තැනට යන කම්ම යනවා නම් ඒක කියන උපදී විවේක කියලා. එසේ ප්‍රකල්පන. ඒ විවේක හිතේ අනන්ත අප්‍රමාණ මඩගෝරුවක බුබුලු දානවා වගේ අලුත් කඩුව සෝඩා බෝතලයක් වගේ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගොජ කියලා ගොජේ ඉන්න පටන් ගන්නවා. ඉතින් අපි ඒක නිර්මාණශීලීත්වයක් අභිවෘද්ධියක් කියලා හිතන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා තමන්ගේ අපාය හදාගන්න. යාර කියන්නේ තින ඕක පුරුද්දට යන දේ. ඕකට ඕක නොකර බෑ. උඹ ඕකට අයිතිවාසිකම් කියන්න යන්න එපා. උඹ ප්‍රකල්පන නැති වෙන්න බලපන්. කවදා හරි යෝගාවචරෙක් මේ தත්ත්වයට ගිහිල්ලා කියන්නේ කාය විවේක චිත්ත විවේක ඇති කරලා උපදි විවේක මට්ටමයි මේ තියෙන්නේ මම ඒක නිසා මේකට පෝර දාන්නේ විඥාන ප්‍රතිෂ්ඨාවක් දෙන්නේ නැහැ මොන දේ වුණත් මම මොනක් කරන්න යන්නේ හිතවමතල චේතනිකව සචේතනිකව සවිඥානිකව සසංඛාරික මූත් කරන්න වෙන දේ දිහා බලනවා කිව්වොත් එයා තමයි උපදින්න ඉස්සලා தත්ත්වයටපත් වෙනවා මරණයට පස්සේ යන தත්ත්වයටපත් වෙනවා දැන් මේ ඉන්නකොටනේ අපිට තනක්, ගයක්, නමක්, අනන්‍යතාවයක්, මගේ රුචිකම්, මගේ අරුචිකම් තියෙන්නේ. ඒ තියෙන හැම එකක්ම බුදුරජාණන්ස කියනවා ආතතිය පිණිස හිටනවා, ආසාහනේ පිණිස හිටනවා, දැවිලි දැවිලි ඇති කරනවා. ඒව නැතුව අපිට ජීවත් වෙන්න වෙනවා. නමුත් මම උඩ පාර පෙන්නලා දෙනවා. ඔකෙන් ගැලවිලා යන්න බ්ලොග්වලින්ට ඉස්සලා ස්ථානයක් තියෙනවා. මරණයට පස්සේ ස්ථාන තියෙනවා. ජාතං, අභූතං, අකතං, අසංකතං. උපදිච්ච නැති, මැරිච්ච නැති, නොකසද. අතින් නොකරන ලද ඉර හඳ නැති තැනක් තියෙනවා යන්න පුළුවන්. යන්න බැරි මොකද යෑම පරාජයක් කියලා හිතනවා. මට යමක්කමක් තියෙන කෙනෙක් ඇයි මම මේ මොනවත් නැති අප්‍රතිෂ්ඨිත තැනකට යන්නේ යමක්කමක් වෙන මෙන්න මේ ඥානන්ද සාංශමේ උපති කියන වචනේ <clears throat> යමක්කමක් කියන එකට පරිවර්තනය කරනවා. ඇසට් එක අපි ළඟ තියෙන <clears throat> අපේ ආධ්‍යාත්මික හරපද්ධතිය. ඔක තියෙනකන් නිවන් දකින්න බෑ. ඒ සේරම අයින් කළ පෙන්නන්න ඕන විඥාණයට පුළුවන්. කිසි දෙයක් නැතුව ඉන්න අන්නේ ඒ විඥානය විතරයි කීකරු විඥානය. අංගාව නැති විඥානය. අහා නෙදෙන විඥානය හුලම්බසවක්. කීකරු කරපන්. ආණ්ඩුමට්ටු කරපන්. ආම්බම් කරපන්. විඥාන වල උස්සපු ගමන් චේතනා පහල කරනවා. චේතන විඥාන වල උස්සපු ගමන් ප්‍රකල්පනා පහල කරනවා. අන්නේ තැන ගියාට පස්සේ අනුසයට දරන්න තැනක් නැහැ. පිටාන තැනක් නැතුව යනවා. පල්ලනසි බෑග් එකට කොච්චර බඩු දැම්මත් පිරෙන්නේ නැහැ. ආන්නේ වගේ විඥානය හදන්න පුළුවන්. මනින්න බැරි, කිරන්න බැරි, පොත්ව ගහලා උසමනින්න බැරි තත්වයකටපත් කරන්න පුළුවන්. ඒක තමයි බුදුචානන්සේ මෙතන මේ ඒකෝචරය කියලා කියන්නේ මේ කයෙන් වෙන්වීම පමණක්වත් නෙවෙයි. නීවරණයෙන් වෙන් වෙලා ඉන්ද්‍රියන්ගේ සමර්ගය සමු ගැනීමත් නෙවෙයි. ඊට පස්සේ මේ ප්‍රකල්පනා, චේතනා, අනුසේ ධර්ම දැකගෙන ඒ වගේ මෙතෙක් කල ඇසුර ලබාගෙන හිටපු විඥාණයට පෙන්වලා දෙනවා ඔයගේ ඇසුර තියෙන තාක්කල් ওই දෙකොල්ල තුන්කොල්ලම කෙලසෙනවා. තම තමන්ගේ වැඩ තම තමන් බලා ගන්න වෙන් වෙන්නේ. ඒකට විමුක්තිය කියලා කියනවා. අන්නේ ඒකට ගියාට පස්සේ අපිට තේරෙනවා මෙතෙක්කල් මේක දන්නේ නැති නිසා බය නිසා අපි අනිවාර්යයෙන්ම අපිට බැංකු ගිණුමක් තියෙන්න ඕනේ. අපිට ඩෙන්ටිටි කාඩ් එකක් තියෙන්න ඕනේ. රක්ෂණ සාතිකයක් තියෙන්න ඕනේ. යැපෙන්න කියලා ගියක් තොරක් තියෙන්න ඕනේ. පවුලක් තියෙන්න ඕනේ. මේ ටික හදාගෙන මරණ ජෝ එකක්වත් මායින් කරන්නේ නැහැ. එකකටවත් මායින් කරන්නේ නැහැ. ඒ නිසා කල්ැතුවම ටික අතාරව මිනිසයා මරණය අත්දකපු කෙනෙක් එයාට මරණයේදී හුස්ම ගන්න බැරි තත්ත්වයක් එන්නේ නැහැ. මේ හැම දෙයක්ම මරණයේදී අප්‍රිය දායාද බවට පත් වෙනවා. තව ලොකු බැංකුවකින්වත් තිබුණා නම් ඒක අනිවාර්යයෙන්ම අකමැති කෙනෙක්ගේ අතටපත් වෙනවා. අප්‍රිය කෙනෙක්ගේ දායාදයක් බවට පත් වෙනවා. තමන් කොච්චර ප්‍රේමනාව කරගෙන හිටියනම් ඒ තරමටම දුකක් ඇති වෙනවා මරණයේදී කිසියම් තෙතක් අනුකම්පාවකින් තොරව ඒකෙන් කපලා දාන්න. ඉතින් ඒ බව දැනගෙන ඉන්දැද්දිම මේ උපති විවේකයක් අපි යමක පිහිට සරණ වැතුණන් ඒ දේ නැතුව අපිට ඉන්න පුළුවන් කියන විමුක්තියක් ගැන හිතනද බැරි එක තමයි අපිට පේන්නේ මේ සමාජ ආශ්‍රය හරහා එහෙම නැත්නම් මේ රැළත් එක්ක රැල්ලත් එක්ක ශාසනය කියන්නේ ගණ්‍යා කෙරේ බැඳලා කුලයා කෙරේ බැඳිලා ගත කරන ජීවිතය. ඒක අසාධාරණයක් පවක්වත් අශිෂ්ටතරකුත් නෙවෙයි. පින්නන්නේ ඒකට විකල්පයක් තියෙනවා. ඌව නැති වුණාට මොකුත් වෙන්නේ නැහැ. ඔය හිතාන හිටියට ඒ නිසා මේව අයින් කරන්න කපන්න කොටන්න යන්න එපා. ඒවෙන් සමුගන්න ඒව කවදාකවත් ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි ඒකේ තියෙන නපුර. නමුත් උඹට පුළුවන් ඒකෙන් නික්මෙන්න. නික්මෙලා ගිහලා බුදුන් දකින්න. ධර්මයේ දකින්න. උපදි විවේකයේ දකින්න. මේ පාරේ අපි ඉන්නේ. දැනගත්තත් නොදැනගත්තත් මේ කියා බහගෙන ඉන්නකොට හිතන අම්මෝ හරිම ගැඹුරුයි මේක මේ කරගන්න බෑ කියන නමුත් අපි සීලයකට යනකොටම ওই පාරට වැටලා තියෙනවා. සමාධියට යනකොටම ওই පාරට වැටලා තියෙනවා. නමුත් මතක තියාගන්න ඉස්සරහා මොකද්ද වෙන්නේ? ඔය උපදි කියලා ගන්න යමක් කමක් කියලා අපේ හිත මේ සාරණට පිටට ගන්න හැම දෙයක්ම බොල් දෙයක්. හැම දෙයක්ම මරණදී අතාරින්න වෙන දෙයක්. ඒ නිසා අපි අවස්ථාවක් දෙන්න ඕන හිතට විසංකාරගතං චිත්තං තණ්හාණං khයමංචකා. සංස්කාරයන්ගෙන් තොර වෙච්ච තණ්හාව කැළම නැති. මේ මෙතෙන් ගියාට පස්සේ පාවෙන සරුංගලයක් වාගේ නූල කඩලා ගිය සරුංගලයක් වාගේ. ඒ සරුංගල වීමේ උපරිමයට යනවා. ඉතින් ඒක දක්වන එක තමයි මේ Brahmacharya ජීවිතය කියන්නේ තනි වාසය. ඒකෝචරය කියලා කියනවා. අද්විතීය ඒකචාරී ජීවිතය මේක මේ හරක් මරලා හොරකම් කරලා කැලේ පැනපු ජීවිතයක් නෙවෙයි. පොලිසිය එනකොට පිටිපස්සෙන් බය යන එකක් නෙවෙයි. සියලු ගුණ ධර්ම සහිතව සදාචාර ජීවිතයක් ගත කරන ගමන් ඒ හුදකලා වෙන්න හදනකොට තේරෙනවා අපි මෙතෙක් කල ප්‍රේමයයි කියලා, සහෝදරකම කියලා, හිතවත්කම කියලා ලං කරපු හැම දෙයක්ම බාධායි. හැම දෙයක්ම බාධායි. නිසා සමහර විටක ਸਰවඥයන් චෝදනා කරනවා. ਸਰවඥයන් මේ සමාජ විරෝධී ධර්මයක් කතා කරනවා. ඒකට දෝ සරුවචනසේ කියනවා මේ කියන එකලස ලැබෙන්නේ එකම එක උපමානයක මම දැන් මෙතන කියන තැන විතරයි. අපි කියපු ගමන් අහුණා. අතන මෙතන කියපු ගමන් අහුණා. ඊයේ හෙට කියපු ගමන් අහුණා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ ඒකචාරී ජීවිතය කියලා කියන්නේ මම දැන් මෙතන. ඒක එක චිත්තක්ෂණයට ගත්තත් ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා. කලින් කෙපෙකම නැවත කිරීමෙන් මම දේශනාව સમાપ્ત කරනවා මේක උපයන්න පුළුවන් රකින්නයි යම. රකින්න බැරි වෙන්න මොනවාක්වත් නැසෙන්නේ මේ ප්‍රියමනාප කට්ටිය නිසා. මේක රකින්න බැරි තණ්හාව නිසා මෙතෙක් හොඳයි යහපත් මගේ අපේ කියලා ලං කරගත්ත දේවල් නිසා තමයි අමාරු. ඒ නිසා ඒගොල්ලන්ට වැඳලා කියන්න ඕනේ. උඹලා මං කියන දේ අහනවනම් කරුණාකර මේ තරහකට නෙමෙයි කරනවා පොඩි පරිශ්‍රණයක් කරනවා. මට විහුදේ කලාව වෙන්න අරපන්. මේ කාටවත් කරන සමාජ විරෝධ ධර්මයක් නෙවෙයි. එහෙම ආයතනයක් තියෙන ලෝකෙට තමයි බුද්ධ ශාසනයක් තියෙන ලෝකය කියලා කියන්නේ. බුද්ධ ශාසනය නැති කාලේ අපිටම හිතන්න බෑ. බුද්ධ ශාසනය නැති කාලේ අපිටම හිතන්නවත් බෑ. ඒ නිසා බුදුසෙන් කියන පප්පච්ච දුර්ලභ පප්පච්ච. එවැනි දෙයකට යන්න පුළුවන් අවස්ථාව දුර්ලභයි. ඒක දුර්ලභයි. මම පැවිදි නැතුණා කමක් නෑ. නමුත් පැවිද්ද කියන එක ලෝකේ තියෙන එක දුර්ලභයි. මොකද ලෝකයා කැමති නැහැ. ඒ නිසා මේ තනි තනි අලියාගේ සටන නැත්නම් වන් මෑන් ආමි කියලා කියන්නේ තනි මිනිහාගේ සටන තමයි බුදුරජාණන් ඒක නිසා කියනවා ඉන්දියාවේ හිටපු මිනිස්සෙක් බුදුජානන්සේ සිංහ කිව්වේ වෙන මොනක් අන්සාරේ සිංහයෝ සමාජ හදන්නේ නැති නිසා. අද තියෙන සිංහ සමාජය බලු සමාජය. සිංහයෝ කවදාකවත් සමගිය වාසය කරන්නේ නැහැ. එකට ඉන්නේ නැහැ. සිංහ සමාජය ගැන සම්පූර්ණ වැරදි අදහසක්. සිංහයාගේ තියෙන දක්ෂකම මුළු කැලේම කිසිම බයක් නැතුව තනියම ජීවත් වෙන එක. සිංහයෝ තාගෙන කටක් දාගෙන ඉලක් නැහැ. ඒ தত্ত্বෝද්‍යාන වල ගන්න. මේ මනුස්සයාගේ අමන කමන තියෙන්නේ. සිංහයා තනි වෙනවා බුදුසසුනමව ශාක්‍ය සිංහ. උඹලත් මේ එක එක ජීවිතයක ගත කරනවා. උඹලත් ශාක්‍ය සිංහ වෙනවා. ශාක්‍ය පුත්‍ර වෙනවා. ශාක්‍ය දීතා වෙනවා. ඒක සමාජය හදන්න එපා. තියෙන සමාජ වල ගහන්න යන්නත් එපා. ඒ සමාජ වලින් ඉඳගෙන ඒ සමාජ වලින් ඉහළටපත් වෙලා ඒකචාරී ජීවිතයකට යන්න ශක්තිය ධෛර්ය බලය පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිය දිනාට ධන සීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි මේ වෙලාවේදී පුරුද්දක් වශයෙන් සුළු වෙලාවක් ගන්නවා මේ ඉදිරිපත් කරපු අදහසේ වගේම තම තමන්ගේ ඒ භ්‍රමචර්ය ජීවිතය සම්බන්ධ අපිට පොදුවේ සාකච්ඡා කරන්න කියලා තියෙනවා. ඉතින් එහෙම තියෙනවා ප්‍රශ්නයක් ප්‍රකාශයක් මාතෘකාවක් තියෙනවා කරුණාකර ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් අපි යනවා නිත්‍යවතාචාදී ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම දේවන ධර්ම දේශනා දැසිවාරේ නිම කරා. මනෝමය ආත්ම ප්‍රතිලාභයයි අරෝක්ෂ ආත්ම ප්‍රතිලාභය වෙන් කරලා කරගන්නවා. ඕලාරික අත්පටිලාභයේ රූපී අත්පටිලාභයේ අරූපී අත්පටිලාභයේ රූපී අරූපී දෙකම වැටෙන්න මම හිතන්නේ මනෝමය දෙයකට ඒ මොකද මේ ඕලාරිකත්ව භවපටලාභේ විතරයි අපි දේවල් අල්ලගෙන දේවල් කියනවා කියලා පිටියරගන්නේ රූපීයත්ව භවපටලාභේ කියන්නේ රූප ධානයකට ගිහිල්ලා රූප අරමුණකට ගිහිල්ලා ඒක මනෝමයක් ඒක මනසින් හදාගත්ත සංඥාවර තමයි අපි බහගන්නේ. කසිනේ ගත්තාම කසිනේ බලලා කසිනේ ඇත්ත එක වහගත්තට පස්සේ එන කසිනේ සංඥාවත් එක තමයි භාවනාව යන්නේ. අරූපී කියලා කියන්නේ කසිනේ ගලවපු තැන තියෙන අවකාශය අරගන්න. ඒකට මනෝ මනෝමය භාවයක් එතන තියෙන්නේ. ඕලාරික චතු ධාතුන්ගෙන් හැදිච්ච රූපයක් නෙවෙයි. ඒකත් නෑ ඇත්තට මේක තියෙනවා කියලා පිළිගන්න කෙනා තමයි ඔය භෞතික නැත්නම් මේ පුතඥයයි කියලා කියන්නේ එයා ඉන්නේ මේ ලෝකෙ මේවා තියෙනවා මේ ඔක්කොම මට සදාකාලිකයි පිටයි සරණයි කියලා. ඒව ඇති වැඩක් නෑ මේවා කොහොමඩක්වත් නැති වෙනවා කියලා. එකකට හිත බැඳපුවාම ඒකත් රූප ධර්මයක රූපී අර්ථපටිලාභයක්. ඒක මනෝමය අසබ්බක පච්චංග සමන්නාගත. හිතින් තේන ඔක්කොම අංගපසංග තියෙනවා. හැබැයි අදේක වහගත්තට පස්සේ විතරයි ඒ සිල්ලක කරන්න පුළුවන්. ඉතින් අරූපී කියලා කියන්නේ ඒ රූපේ තිබුණ තැන හිතින් ගලවලා එතන තියෙන අවකාශයේ දිතේදීම ඒක මනෝමය දෙයක්. ඒක නිසා මේ මනෝමය එක්කන බැඳිලා තියෙනවා අඩුයි. ඒ ඕලාරික අත්පත්ලාභේ තරම් බැඳිලා නැහැ. නිකන් සර්පයයි සර්පයාගේ හැවයි වගේ. ඉතින් සර්පයාගේ හැවට සර්පයාට තරම් බය වෙන්න ඕනේ නැහැ නේ. සමහර බය වෙනවා. ඒ නිසා මනෝමය අත්පත්ලාභේ කියන එකෙන් අදහස් කරන්නේ මේ රූප ලෝකයේ සමුගත්තට පස්සේ තියෙන මේ කියන්නේ සංඥාමය ලෝකයක්. හැබැයි යාට සම්පූර්ණ එක මේ අසබ්බංග පච්චංග සමන්නාගතයි. ඇහැට පේනවා මේ බලනකොට මේ කියන්නේ 3D පේනවා. හැබැයි ඒක හෙලෝග්‍රැෆික්. ඒ මේ රූපෝලින් හදලා මේ මේ රූප තරංග වලින් හදන එක. ඇති දෙයක් නෑ. ඒක ත්‍රිමාණව පෙනුනට ඒක දෙයක් ඇත්ත නෑ. ඒක හෙලෝග්‍රැෆික් රූපයක්. ඉතින් ඒකත් එක්කත් භාවනා කරන්න පුළුවන්. ඒවා මනෝමයයි. දැන් තමයි ඌ ඇත්තට විද්‍යාවෙන් පෙන්වන්න හදන්නේ මේ හෙලෝග්‍රැෆික් චිත්‍ර ඒවා 3D පෙන්වනකොට ඒක තමයි පේන්නේ. ඒකට ඔක්කොම අංගපසක තියෙනවා ගැඹුරක් තියෙනවා. ක්‍රියාත්මක නම් මැදින් අත දාන්න පුළුවන් ඕන වෙලාවට. ඒක රූප මේ මේ මේ ආලෝක තරංග වලින් හදන්න. සම්පූර්ණ රූපයේ මනස ඇවිදිනවා කතා කරන ඔක්කොම තියෙනවා. එනමුත් මේ ආලෝකයක් විතරයි තියෙන්නේ. ඒ වගේ දෙයක් තමයි මනෝමය කාය කියලා හදාගෙන උගක් පරිේශන කරන්න හදනවා. නමුත් බුදුජාන විශ්ව පරිේශන කරන්න අල්ලගන්න නෙවෙයි කිව්වේ. ඒක අල්ලපන් මේ තියෙනවා කියන භෞතික ලෝකයට අතාරින්න. ඊටසේ ඒකත් තැරපන් මොනවාක්වත් නැත්තන්න කියලා ඒක ගත්තේ හතරමඟ මේ මේ පලංචයකට එහෙම නැත්නම් තානායමකට මේ සමහරවිට පලංචේ පදිංචේ නොයි කියලා ඥානන්ද අමරු දොස් කියනවා. පලංචේ අරගෙන ඒක පදිංචේට හදනවා රූප මේ මේ මනෝමය කයක් පිළිබඳව මත ප්‍රතිමතාන්තර ගැන කතා කරන්න පටන් ගන්නවා. දැන් මොකද්ද ප්‍රශ්නේ මතුවෙන්නේ කොහෙන්ද ඔය? කොටපන් සූත්‍රයේ සම්මාසේක ඒක ආත්මභාවකතාව නැත්නම් ඔව් එතකොට අර මේ මනෝමය ආත්මභාවකතාවේ පෙන්වන්නේ මේ අරූපී ආත්මභාවකතාවේ කලින් ඒක තමයි අරූප යන්නේ ඉස්සෙල්ලා කියන්නේ රූපේ හේවණල්ල අල්ලගෙනයි කරන්නේ. රූපේ සංඥාව අල්ලගෙනයි කරන්නේ. රූපේ සංඥාව කියලා කියන්නේ කසිනේදියා බලලා නිල් පාට අධි කහපා මුඛ කරේ කසින මැදදියා බලලා කසින මැදේ හොඳට ඉති තැම්පත් වුණ පස්සේ ඇස්තික වහගත්තට පස්සේ ඒ ඒ සංඥාව එනවනම් ඒ නිමිත්ත අරගෙන වෙන තැනකට ගිහිල්ලා ඇස්තික වහගෙන අර නිමිත්තත් එක්ක බහනා කරනවා. එතකොට මේ නිමිත්ත මනෝමයයි ඒ වගේම තමයි මේ තමන්ගේම කයත් සම්පූර්ණයෙන්ම නිමිත්තට බැහැගත්තට පස්සේ තමනුත් එතකොට ජීවත් වෙනවා අංගපසංග සහිතව ජීවත් වෙනවොත් මනෝමය ඇස් දෙක අරපු ගමන් ධානයක් කැඩෙනවා මනෝමය කයක් ඉතින් ඒක තමයි ඔය මේ කුත්තු දේවල් වලට පාවිච්චි කරන්න හදන්නේ ඒගොල්ලෝ දැන් ඔය ඇමරිකාවේ තියෙන හදන්නේ එහෙම මනෝමය කයක් හදන්න හදනවා පිටතරන කියලා කෙලිම බෝම්බයක් තියලා එන්නේ නිවන් දකින්න නෙවෙයි හිතන්නේ බා ඔය පයිදාතර මේ මම පෙරසේ ආරච්චිලට හම්බුනේ අංජනමක් මං ඉන්න කාලේ දාසර උට හම්බෙලා ඔය සෙල්ලම් දෙල්ලම් දාන වෙලාව ගාගත්තාම පේන්නේ ඌට පේන්නේ මාව මම මට ඌව පේනවා ඒ වගේ දේවල් කතා දැන් මේ දවස්වල යනවා අවතාර ප්‍රොජෙක්ට් කියලා එකක් සම්පූර්ණ ඇමරිකාව විශ්වාස කරනවා ආසියාවේ මේ රහස තියෙනවා අපි මේක ගෙනල්ලා කෙලින්ම ගිහිල්ලා බෝම්බේ තියලා එන්න පුළුවන් ඒකට ප්‍රොජෙක්ට් යනවා ඒරියා 51 වල පොළොව යට විශාල ලෝකයක්ම වාගෙන හදාගෙන ඒකේ හදනවා මේ භාවනා කරලා හෝ මොනවාරි කරලා මේ මනුස්සයාට අවතාර தත්තට යන්න පුළුවන්ද ගිහිල්ලා කාට හරි වුණියමක් කරලා එන්න. හරියට මේ දසොල මේ ඩෑන් බ්‍රවුන්ගේ පොත්වල මේ වගේ සම්පූර්ණ කතා මේ අපේ ඉස්සර තිබුණ පොඩි සුරංගනා කතා තිබුණේ. සම්මලනාතර නිකම් පොඩි උනිදි කරන්නේ ඒව සම්පූර්ණ ලෝකම වාගෙන දැන් හදන පොඩි උන් තියෙන චිත්තපටි එච්චරයි. ඔය අවතාර කතාව තමයි යන්නේ. ඒ මනෝ භාව මනෝ අත්භාව මේ මනෝමය අත්භාවය ඒක රූපී නෙවෙයි. සබ්බංග පච්ඡංග සමන්නාගතයි හැබැයි මනෝමයයි. එසන්නක අවකාශයේ තුල මේ අනුමතනේ ආඥා දකින්නයි කියන එකද? හෙලෝග්‍රැෆික් දැකලා නැහැ. හෙලෝග්‍රැෆික් චිත්‍ර දැකලා නැහැ. ඉතින් ඒක මේ හෙලෝග්‍රැෆික් වලින් පෙන්නනවා. ඒ ප්‍රොජෙක්ටර් එක ඉස්සරහා මේ මිනිස්සෙක් වැඩ කරන හැටි පෙන්වනවා. ඔක්කොම තියෙන්නේ එහෙමෙන් ඇවිල්ලා වදින අපි හිතන්න ආලු මේ මේ බලාකුරක ටෝච් එකක් ගහපුවා මේ කෝන් එක වගේ එළිය වැටෙන්නේ. ටෝච් එක නෙවෙයිම නෑ. ඉන්නේ එකට ඒ ඒක හතර පැත්තෙම දාලා ඒක ඇතුලේ මිනිස්සෙක් හදනවා. බලාකුරේ. බලාකුරේ අංශු දිලිසෙන සාලයට ඇස් කන් ආංශි සහිත මිනිස්සෙක් කියන මේ ටෝච් එක ගාන මිනිස්සෙක් නෑ. ඉතින් පිස්සන් කොටුව එකෙක් ගැව්වලු ටෝච් එකක් හිමිදුමකට. ඊට පස්සේ අනිත් එකයි බලු මචං හන්දට යන්න ලේසි බරක් අමුරන්නේ. ඊට පස්සේ ඌ කැසපට ගහනකොට විශ්වාස කරනවා ඔබ ටෝච් එක නිව්වොත් තමයි වැඩේ හැමාරය කියලා උන් එකයි කියන්නේ. මේ එපිසෝඩ් එක ඔක්කොම ඇමරිකාවේ ඉන්නේ දැන්. ඌ මේ දවස්වල මේ ප්‍රොජෙක්ටර්ස් හදනවා, ප්‍රොජෙක්ෂන්ස් හදනවා, හෙලෝග්‍රැෆික් සම්පූර්ණ චිත්‍ර, සම්පූර්ණ චිත්‍රාගාර, සම්පූර්ණ යුද්ධ, සම්පූර්ණ චිත්‍රපටි හදනවා බැලුව බැලුවට පේන්නේ නැහැ. නමුත් මෙතින් අත දාන්න පුළුවන්. දැන් බලාකුළු ටෝච් එක ගහගොම ඇති වෙන්නේ අපිට ගන්න පුළුවන් හැඩයක් විතරනේ අරගෙන සජීවීව ගන්නවා. ඉතින් බුදුරජාණන් කියනවා මේක ඒ අපි අද්දකවහ තමයි ඉන්නේ මේ ලෝකේ තමයි. අපි හීනෙක ඉන්නේ මේ ලෝකේ තමයි. මේ අද්දක අරපු ගමන් මේක මේ ඕලාරික දේ අත ගාපු ගමන් ඕලාරික දේ තියෙනකොට මේකට තියෙන්න බෑ කියලා චිත්තත් ධාරිපුත්‍ර සංසි කියනවා. යා කියනවා යම් කිලාට බනෝමේ රූපේ තියනකොට ඕලාරික රූපෙට ඉන්න බෑ. අරූපෙට ඉන්න බෑ. යාට තියෙන්නේ මනෝමය රූපේ පමණයි. අරූපයට ගියාට පස්සේ මනෝමය රූපයට යන්න බෑ ඕලාරික රූපයට යන්න බෑ අරූපෙම ඉතින් අරකට ගියා කියනවා අනික් අක්කෝ මොඩියෝ පේන්නේ නැහැ මට විතරක් පේනවා කියන මේකේ ඉන්න මනුස්සයා කියනවා මට අතෙන් යන්න බෑ කියලා කියනවා ඒකට ගියොත් මේක නෑ උදාහරණ දෙන්නේ මොකද්ද කිරි තියෙනකොට ඒකට කිරි කියනවා මිසක දී කිරි කියන්නේ නෑ කිරිම දී කිරි බවට පත් වුණාට පස්සේ ආයේ කිරි දී කිරි වලට කිරි කියන්නේ නැහැ කිරි වලින් වෙඬරු ඇදුවාට පස්සේ ඒකට කිරි කියන්නේ නැහැ දී කිරි කියන්නේ නැහැ වෙඬරු කියනවා වෙඬරු මණ්ඩේ කාර්මණ්ඩය ඇදුවට පස්සේ ඒක සප්පි මණ්ඩ කියන එකක් හිටි දීගිරි වෙනලු කියන්නේ නැහැ. ඒ නිසා එක එක එක එක පරිවර්තන වුණාට පස්සේ අරකමයි හැබැයි ඒකට වෙන නමක් කියන්න බෑ. ඒ නිසා මිනිස්සුන්ට අපි දන්න මේ කාම ලෝකෙට ඇදිච්චහම මට්ටම් තව තුනක් තියෙනවා කරුණා කරන මේක පොඩ්ඩකට අමතක කරලා හරි. අනේව දැනගනිලා මනුෂ්‍ය ශරීරය කියන්නේ මොකද්ද? මනුෂ්‍යත්ව භාවය කියන්නේ මොකද්ද? මේක නා ලබ්දාවටම කාමී. පොඩ්ඩකටවත් ඒකෙන් එළියට යන්න බෑ. විවේක නැහැ කියනවා. ගියාට හම් වෙන්නේ නැහැ මනෝමය කාය එච්චර ලේසි නෑ ලබන එක. ලැබුවට පස්සේ තේරෙනවා ඒකේ විතරයි පිළිච්ච ගතියක් තියෙන්නේ. මේ ලෝකේ ලුණු ගුණ ගතියක් දෙකක් නෙදී. කඹිරිල්ලක් නෙදී. ඒ නිසා පොඩකට හරි ගිහිල්ලා ඒකට ගියාට පස්සේ තේරෙනවා ඔන්න සාසන සම්පත්තිය. ඔන්න පිළිච්ච ගතිය. මොකද ඒ කියන්නේ නිවන නෙවෙයි. ඊට පස්සේ වෙනවා රූපී ආත්ම භාවයේ මනෝමය ආත්මන අරූපීක කොච්චර සියුම් නැද්ද කියලා. අරූපීකට ගියාට පස්සේ පේනවා නිව සංඥා නාසඤ්ඤායතනේ වාගේ. තාම අල්ලලා තියෙනවා. බුදුජානක කියන ඕකත් අතාරින්න පුළුවන් කියලා. ඉතින් අර එකට එකක් අල්ලන්න නෙවෙයි අතාරීමට ප්‍රයෝජන ගන්න එක. ඒ ධර්මතාවයේ අද කාම ලෝකය මේ මනෝමය අත්භව ප්‍රතිලාපන තම මනෝකායක් හදාගෙන මේ පිස්සු ඩබල් කරනවා. කරපු මන් දැකවව යෝතියත්ලි අත්ත ගාපු හැම එකම නන්නත්තර වෙලා මැරලා ගියා. තිබුණාට ඇරිය පිස්සු වෙලා මැරලා ගියා. හැබැයි බොහොම ඉහළ දේවල් කතා කර කර ඉන්නේ මරණයට කිට්ටු වෙනකොට සම්පූර්ණ විකාර වෙලා ඒ මිනිස්සු අමාරේ දාගුවාට පිස්සු වෙනවා. බුදුරජාණන්සේත් ඒකම කියනවා. මේ කාම ලෝකේ අතහරින්න, ඕලාරික ලෝකේ අතහරින්න මනෝමය අත්භාවපටලාවේ පීඩ කරගන්න. හැබැයි ඒකේ ඉන්න බෑ. ඊට පස්සේ අරූපී අත්භාවයට පලයන්. ඊට පස්සේ නිවනට පලයන්. මේ නිවනට යන්න ගියම අතහරින්න නෙවෙයි මහා ලොකු කන්ද නෙවෙයි. අරූපී කය විතරයි අතහරින්න. අරූපී අත්පත්ලාවේ. ඒ නිසා සාපේක්ෂතාවයට එකක් පාවා දීලා අනිත් එකට යනවා. ඉතින් නිසා ඉදම් පජාත නීතියේ මේ පොට්ටපාය සූත්‍රයේ හරි ලස්සන විග්‍රහයක් තියෙනවා. හැබැයි සංඥා විතරයි. දැනටත් ඉන්නේ සංඥාවේ දැන්වත් මේ ඥාන විඥානම්මන දිලා තියෙන සංඥා ටික ඒක පොඩ්ඩක් මාරු කරලා හුදු සංඥා වමනක් ලෝකයකට ගෙනියනවා. මනෝ ලෝකයකට. හීන ලෝකයකට. මායා ලෝකයකට. එන්න මේක පොඩ්ඩක් අයින් කරනවා. ඊට පස්සේ ඒක අයින් කරලා අරූපී ලෝකයකට. අරූපී ලෝකෙන් යහට තමයි තව නිවන කියන එක පෙන්වන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ කියන්නේ ඕලාරිකත්ව භාවයෙන් රූප ධ්‍යාන ලැබලා රූප ධ්‍යානෙන් අරූප ධ්‍යාන ලැබලා නිවන ලැබනවා කියන එක තමයි කියනකොට කියවෙන්නේ. නමුත් විපස්සනා වෙත් කරන්නේ ඒ ටිකම තමයි. ඒ අවස්ථාවල් පහුවෙනවා. ඒවාන ස්වාමීන් වහන්සේ රූප ඔය කියන බුදුහාමුදුරුවෝ කෙලින්ම සමතෙන් ඔය පොලිටික කිව්වේ. පැහැදිලිද? කිව්වේ සමතෙන් කෙලින්ම ඔය අරූප රූප අරූප කියලා. ඊට පස්සේ ඒකත් මූල සංඥා අසඤ්ඤා වගේ අත්හරින්න කියනකොට සමත භාවනාවෙන් ඥානලාභයේ වශයෙන් යන හැටි නෝ කියන්නේ. පැහැදිලි මේක තමයි. ඈ? විපස්සනාවෙන් ගෙලින්ම යන හැටි. විපස්සනා ගිය කෙනා දන්නවා. විපස්සනා ගිය කෙනා දන්නවා සෞපචාර අට සෞපචාර කියන වෙලාවේදී කෘත්‍ය වශයෙන් සමාර වෙනවනේ. ඒ කෘත්‍ය වශයෙන් සමාන වීම තමයි තියෙන සමවැදීමක් වෙන්නේ නැහැ. ඒක තමයි විපස්සනා දෙන අර්ථකථන සමථ මෙන්න මේ බුදුසසු බෙල්ලා තියෙනවා. ඒ අත්දැකීම ඔබට එනවද? ආවට පස්සේ ඒකට මේ විපස්ස සමථ කියන නම දීලා ධානන්ත නම දුන්නත් නැතත් ඔබට තේරෙනවනේ මේ ජීවිතේ ඉන්නකම අත්දකින්න පුළුවන් කියලා. ඒක මේ ටාගට් ලෑල්ලට වෙඩි තිබිලා නෙමෙයි, පයින් පිටමට වෙඩි තියලා ඒකට උරුමෙට බුද්ධියට සින්න වෙන්නේ නැහැ. ඒත් අත්දකින්න පුළුවන් බව දැක්ක ගමන් ඊට පස්සේ කියනවා මට කාර් එක නැතුණාට කවන්න හයරකට ගන්න පුළුවන් නම් මම යනවා. සමති කියන්නේ කාර්යයක් කරගෙන යන එක. විපස්සනා කියන්නේ කාර්යයට ඒ වෙලාවට හරි කියලා හයර් කරලා යන එක. ඉතියාමසාර පුළුවන්. ඇත්තටම කාර් තියෙන මිනිස්සු හරි කැමති හයරකට දෙන්න. දෙන්නේ නැති එක තන්නේ කර සුද්ධ සමති කරන්නේ ඌට කාදා විපස්සනාට යන්න බෑ. කාර්යක හයරකට දීමක් තමයි විපස්ස සමතින්ද විපස්සනාට යනවා. ඒ නිසා මහසිසයද වගේ ස්වාමීන් වහන්සේ නැත්නම් බුද්ධකෝසාචාර්ය වහන්සේ වෙන්නේ කෘත්‍ය වශයෙන් සමානයි. හැබැයි බුද්ධියට නැහැ. ඒක හයර කරලා ගන්න පුළුවන්. ඉතින් භාවනා කරනකොට කමඨාන් සුද්ධ කරන බලන්නේ ඒ ධ්‍යාන සවල තියෙන ඒ ගතිය මෙහාට භාවනාවේදී ඒ தත්වලට යනවා. දෙකට බුද්ධිය තියාගන්න මට කියාගන්න බෑ. යන්න පුළුවන් බව සාහිතිකන. එතන ඊට එහායකටත් යන්න ඊට එහායකටත් යනවා. ඉතින් ඒක දිගේ යනවා. සමතේ යනකොට ස්ථිර කරගෙන වශී කරගෙන මේක මේ ධ්‍යානය කියලා නම් කරගෙන කොටු කරගෙන යනවා. ඒක හරියට කියනවනම් බාර් ග්‍රාෆ් එකකුයි නිකන් සාමාන්‍ය ෆ්ලැට් ග්‍රාෆ් එකකුයි වගේ. භාග්‍රාෆිකේ කේතු කෝත් මේ ස්ටම්ස් තියෙන්නේ. අදින ග්‍රාෆිකේ මේකින් එකට එකින් එකට යාවෙලා යන්නේ. කණ්ඩාංග ධාමිතිය උගන්වන්නේ. ඉතින් ඒ දෙක අතර වෙනස. ඒ නිසා මහසිසාරෝගේ පොත විස්තර කරනකොට සමතෙන් ක්‍රමය අරගන්න. ඊගා සමතය කරන මෙතෙන් ගාවට මේ මේ දේවල් තේරෙනවා. භාවනා කරනකොට මේ දේ තේරෙනවද? ආයෙනම් හිතපන් සමතෙන් වෙන වැඩි තමයි මෙතන. හැබැයි සමත ධානයක් මට නැහැ. ඒක එහෙමම පන්දිසාංශයට කියනවා ධ්‍යාන හතර පටිපදා ඥාන දර්ශන විසුද්ධියදී පැහැදිලිවම විපස්සනා ධ්‍යාන කියලා දාලා කවුරුත් අභියෝග කරන්නේ නැහැ. ඔය සමත ධ්‍යානදී පෙනෙන ලක්ෂණ ඔක්කොම මේ විදිහට පේනවා. ඒක නිසා ඒ ධ්‍යාන தත්ත්වේ නැහැ. ඔය ධ්‍යාන தත්ත්වේ වෙන්න ඕන දේ අත්දැකීම විඳීම ලබන්න පුළුවන් හැබැයි ක්ෂණ බංගුරයි. කොහොමද? ඒ නිසා මෙතනදී විතරයි කෙලස් කැපෙන්නේ කියලා කියනවා. ධ්‍යානෙ කියලා සම්වෙච්චාම ඒ තත් ඉන්නවා කෙලස් කැපීමක් වෙන්නේ. හැබැයි එතන බංකරයක් ඇතුළට ගියා වගේ යුද බිමේ අර්ශාතන බංකර ඇතුළේ යුද්ධ කරන්න බෑ. යුද්ධෙට තියෙන තුවක් කරන එළියට බහින්න. ඒක ඇතුලේ රිකූපරේට් වෙනවා. charge වෙන හොඳට charge වෙනවා. හදිසියලා යුද බිමේදී වෙහෙස වුණොත් ඉදිරියට යන්නකොත් පැරනවා. එතකොට යාට පසුබාහන බංකරයක් අවශ්‍යයි. පසසාරන් දප්න්දී ඔය පැත්තෙන් ගිය සවනන් ඉස්සරගන්න විදියට අවසාන විදියට අනිමිත්ත චේතෝ සමාධියට ආපුවම උදේ සමාන වෙලා වගේම මේ අධිෂ්ඨාන කරලා අවශ්‍ය නම් අධිෂ්ඨානෙ විදියට බහලා ප්‍රසනාව කරලා හෝ මේ සම්පූර්ණ කෙලස් කපන මේ චේතෝ යුක්ති මට්ටමට ළඟා වෙනවා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සමහර තඳහා කරන මම කියුවා අපි දැන් ගත්ත විතක්ක සංඨානයේ කලින් නිමිත්ත සූත්‍රයේදී සමාජ නිමිත්ත වඩන්න ඕනේ. සමාජ වඩ කියන්නේ Tamanට charge වෙන්න ඕන හොඳට. බැටරි හොඳට charge වෙලා ඉඳ පිරලා තියෙනවා වතුර ගන්න. ඒ වෙලාවේදී සම්පූර්ණ සමතේ. සම්පූර්ණ සමතේ තියෙන නිසා එයා කරන්නේ අර ගිවිච්ච ටික හදලා ග්‍රීස් ගාලා ආයුධ ගාලා අර මේ හදාගන්න ඔක්කොම කරනවා. නමුත් ඒක නින්දට බරයි කියලා කියනවා. ඒකට කියනවා සියල්ල සම්පූර්ණ නින්දට වැඩේ ආදි ඒකේ තියෙන ආදීනවයි. එතකොට ආයෙසරයක් එයාට වීඩියෝ වඩන්න වෙනවා මෙනෙහි කරන්න වෙනවා නැත්නම් අරක එහෙම නීතිමත් වෙනවා. වීඩියෝ වඩන්න ගියාම මොන වැඩුණොත් දච්චයට වැඩනවා. මේ දෙක අතර මැද වරින් වර බලාගෙන ඉන්න ඕනේ. දැන් වීර්ය වැඩි වෙද්ද, සමාධිය වැඩි වෙද්ද කියලා ඒකට කියන අජ්ජුපෙක්ඛණය කියලා. ඒක වැඩි වුණොත් සමාධියම ලැබෙනවා කෙලස් කැපෙන්නේ. ඒක නිසා සමාධියේ තියෙන දුර්ලභම තමයි ඇත්තටම සෞඛ්‍ය හැදෙනවා. බල ගැන්වෙනවා. බල ගැන්වුණාට ඒක ගැන ආඩම්බර වෙලා නින්දට වැටෙන්න පුළුවන්. නැත්නම් කෙලස් නොකැපි බංකරය ඇතුලේ ඉන්න පුළුවන් යුද්ධ වෙන්නේ නැහැ. හැබැයි බංකරය අවශ්‍යයි. බංකරේ අවශ්‍ය ලීකොට් වලින් ගහනවා කොන්ක්‍රීට් වලින් ගහනවා කොන්ක්‍රීට් කියන්නේ ස්ථිර ලීකොට් වලින් ගහනවා කියලා කියන්නේ වෙලාවට ගන්න එක කොහොමද බංකරයක් ඕනේ ඉස්සර කියලා අගල් කැපුවා ඉතින් ඒ ඔක්කොම සටන් ක්‍රම තියෙනවා අපි සමතිය අත්‍යවශ්‍ය කියන එකට මම දෙන්නේ නිදර්ශන තමයි යකින කොන්ක්‍රීට් වලින් බංකර ගන්නවා ස්ථිර බංකර ස්ථිර බංකරේ යුද්ධයත් පිටිය දැනගන්න ලැබුණා ඒක తాවකාලිකව බංකර ගන්න පුළුවන් සිල්පර් පටන් ගන්න. ඒ අවස්ථාවට ස්ථිර වෙනවා. ඒ වෙලාවට වැඩේට ෂේප් වෙනවා. හැබැයි අර ස්ථිරව ගහනවට ගහන්න මේ ඊවර්ද මට ආරංචි උනා. මේ ෆේල් පිටි දාන්න. බංකරේ ගහන කොන්ක්‍රීට් වල දාන්නේ අඟල් 16 කම්නු නෙවෙයි, කම්බි නෙවෙයි, රේල් පීලි. මේක සවනන්ද රේල් පීලි වගේ මේ වෙලාවට ශක්තිමත්. ඒ වෙලාවට අපිට විශේෂ මේ යුද්ධ බිමට රේල් පීලි උසන යන බෑ ඉතින් සිල්වර් කොටක් කියලා ගහනවා. අර මේක අනිවාර්යයෙන්ම ආරසාවක් ඕන. නැත්නම් ගරිල්ලා සටන්. සංහිඳ සම්ප්‍රදාන කුල ක්‍රමවල යුදේදී වෙහෙස වුණොත් සේනා සංවිධානයේ සඳහා බැරක්කිය අවශ්‍යයි. බංකරය අවශ්‍යයි. ඒක අත්‍යවශ්‍ය. කවදාකවත් නැහැ කියන්නේ. මේ බංකරය ස්ථිරවම තියෙන එකක්ද? හැමදාම යුද්ධ කරන්නේ නැහැ නේ. යුද පිටියක අපි රටක් ඇදුවා නම් ගහන ගහන යනවනේ. එතකොට හදන බංකරේ ෂිෆ්ට් කරන්න පුළුවන් නම් අවස්ථා ප්‍රයෝජනෙ සලකන්න. හැබැයි ස්ථිර බංකරේ තරම් අරසාවක් දෙන්නේ නැහැ. ඒක අපි හොඳටම පිළිගන්නවා. සුන්දර අධිෂ්ඨාන හදන්න තරම් වටපිටාවක් නැති කෙනා ගහකට මායලා යුද්ධ කරන්න ඕන. අන්න හරි. මේ වගේ දා. අන්න එහෙම වෙන්න. අන්න එහෙම ඉන්නේ එහෙම වෙන්න. අන්න ඒකට අපි එනවා ෆුල් සපෝට් එක. දැන් කියනවා ඔක්කොම ආයුධ ටිකලා. එච්චරයි. උඩ උඩ ආයුධ නෙවෙයි ඇතුළ ගිහිල්ලා. ඉතින් එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම යෝග්‍යාති නෙවෙයි. සෝදාතුවාති නෙවෙයි. සෝදාතුවාගේ ගෙනන චරිත ලක්ෂණය අනුව ඒ වෙලාවට යා සමතෙන් යනවද විපස්සනාවෙන් දැන් බෑ ඉන්නේ විපස්සනාවෙන් පරික්ෂාවට අපි එන අපි සම්පූර්ණයෙන් අපි අපි සාමාන්‍යයෙන් ඒ සමතයට ගියාට පස්සේ සමතේ නෙවෙයි උපේක්ෂාව කියන්නේ. උපේක්ෂා තියෙන සමාධියේ ඉන්න පුළුවන් ආශවක්ෂයක් වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය සතර ඇටලුවක් තියෙනවා. සමාධියත් ඉස්තර වෙච්ච තරමට සද්ධා විය සති සමාධි කියන ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙනවා. සද්ධා මුලනේ. මොකද නිකන් උපචාරයක්වත් නැති කෙනාට තියෙන తත්වය නෙමෙයි අරක තියෙන ඒක නිකන් ගින් ගින් අන්තිමට වැඩෙන දේ සමතයක් ස්ථිර කරගත් කෙනාට මොළදීම කියනවා ඉන්ද්‍රිය ධර්ම. ඒක ඇත්ත. නමුත් ඔය කියන සමතේ ඔච්චර මේ මේ ෆ්‍රී මාකට් එක ගන්න නැහැ. නැවත අමාරු හදාගන්න. හැදෙන්න හැදෙන්න මහන්සි වෙන්න ඕනේ. හැදෙන්න මහන්සි වෙන්න ඕනේ. ශක්තිය තියෙනවා මතුවෙනවා නැත්නම් අනිකට යන්න වෙනවා නේද? අන්න ඒක. ඒක නිසා ඒකත් අර ඉස්සලා කිව්වා වගේ අපිට කණින් විනිශ්චය කරන්න බෑ. ඇයි වදේ කාර් එකක් ගන්න පුළුවන් නම් ප්‍රශ්නේ ප්‍රශ්නයක් නැහැ. ඒකෙපයි කියන්නේ බෑ කාටවත් කියන්න බෑ මේ සැප පහසු යන්න පාර තියෙද්දී බැති වල යන්නේ කියලා. නමුත් ඒක කරලා බැරි නම් බලාපොරොත්තු අතහරින්න එපා. ඔබට වෙන ක්‍රමයක් තියෙනවා. විකල්පයක් තියෙනවා. මහසීසාරය සම්පූර්ණ සාධාරණීකරණය කරුවේ අපි උග්ගටිතඤ්ඤය වෙන්න පුළුවන්. විපංචිතඤ්ඤය නොවෙන්න පුළුවන්. අපි නෙయ్య නම් අපි මේ අන්තිම බස ගැන කට්ටිය නම් මෛත්‍රී බුදුහාමුදුරන්ගෙන් ඉන්නවා. දැන් පුළුවන් ටික කරපන්. සමහර විට ඒකට ඔබට පෙනේ ඔබ නෙయ్య නෙමෙයි උග්ගටිතඤ්ඤය නැත්නම් විපංචිතඤ්ඤය. ඉස්සර කරන්නේ ඒක නිසා සටන පාවා දෙන්න එපා. පමාදයට හේතුවක් කරගන්න එපා. මට කාර් එකක් නැහැ. මට බංකරයක් නැහැ කියලා බෑ. බහැපම් පාරට විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් රිස්ක් ලව. හැබැයි සානන්ද සම්පාසු සූත්‍රයේ අපට හොඳ දෙයක් කියනවා. දැන් සම්පාසු සූත්‍රයේ කියනවා පටිසම්මේ ස්මරණ එකක් භාවිතා කරලා ආශ්‍රව මේවා කරන්න කියනවා. මේ පටිසේවනා පහතක්. ඒ කියන්නේ මැසි මදුරු, අවුව, සීතු උෂ්ණ උදට සර්පාදීන්ට සිවුර පාවිච්චි කරලා ඒකෙන් වැළකියන් එතකොට උඹේ ආශ්‍රව කියවෙනවා ඒකෙන් උපදින. හැබැයි රාජිකාවේ කියනවා දිවසනා පාතපත්. ඒකම ඉවසපන් සර්පියෝ ඉවසපන් අවුව ඉවසපන් වැස්සතිය. ඒක මොකද නැතිනම් උඹ ඉවසපන් කියනවා නම් කරපන්. ඒක පොයින්ට් එකක් හදන්න බෑ. ඔය කියන කතාව හරි පොයින්ට් එකක් හදන්න බෑ. නම පටන් ගන්න තැන ඒක පන්නලා ගිය ගැන මට හරිම කනගාටුයි. කියන්නේ පන්නලා පහතබ්බා කියන්නේ නැතුව දස්සනා පහතබ්බා කියන්නේ නැතුව මේ ආදී කුටි ආම්තුරුව මේ කරන කොටි පොරේ. අපි දැන් අපි වරද්ද ගන්නෙ මොකද්ද? දර්ශනා පහ දක්වා කියලා බුදුහාමුදුරුව පටන් ගන්න ඉස්සෙල්ලා හුඟක් දෙනවා සුවාන් වෙලා තමයි ඊගාට සමරාගය දෙක. මාත් හිතුවා ඉතින්සල්ලා. මාතත් ඇත්තට මේ පැටලුණා. වෙලාද සිල් රකින්නවද? නෑ. නෑ. සිල් රකින්න නැතුව සුවාන් වෙන්න පුළුවන්. ඒතකොට දෙවිනියටයි තියෙන්නේ සමරා පහ. නෑ. ඇත්තට මේකේ තියෙන්නේ දර්ශනය කරන්න ඕනේ ඉස්සෙල්ලා නිවන නෙවෙයි. සිල් රකින්න එක. සිල් රකීමක් කළ යුතුයි. ඒක දැක්කේ නැත්නම් සිල් රකින්න. ඊට පස්සේ සමාධිය දර්ශනය කරන්න ඕනේ. සමාධියක් නැතුව යන්න බෑ. සමාධිය දර්ශනය කරාට පස්සේ තමයි නිවන හම්බෙන්නේ. ඒ නිසා දසනා පහතබ්බ කියන්නේ කෙලිම නිවන නෙවෙයි. සීලයක් රකින්න නැතුව මට ඉස්සරහට යන්න බෑ. ඩිසින්ෆෙක්ට් නැතුව ඔපරේෂන් එකට ගන්න බෑ. ඒක දකින්න නැතුව මනුෂයෙකුත් වෙන්න බෑ මගේ අඟට අත තියන්න පුළුවන් නම් ඔපරේෂන් කරපන්. එහෙම මගේ අත තියන්න දෙන්න බෑ කියලා රජ කෙනෙක් කිව්වොත් එහෙම ඔපරේෂන් සර්ජන් මොකද වෙන්නේ? ඊළඟ කියන්නේ රජකමත් තියනවා මැරෙන්න. මයි ළඟට එනවනම් මයිල් බාණ්ඩවල. මයිල් කපන්නවා. රජුරුකට එහෙම කොහෙද මගේ හැඟරත් තියන්න ආයේ මයිල් කපන්න තොටයි කියන්නේ නැකොත් එන්නේ නැති. සර්ජන් කිපැත්තට ජන්නේ රජුරුකට රජුරුයි. ඉස්ලාම ඕනේ කරලා තියෙනවා තියටර් එකට ගිහිල්ලා ඔපරේෂන් සාර්ථක වෙන ඉස්සෙල්ලා ඩිස්ඉන්ෆෙක්ට් කරන්න කැපැත්ත ගන්න එපා. එයා දකින්න එපා ලේඩ දකින්න එපා මේ ඔපරේෂන් තොතර කියන කෙනෙක් ගහලේ එක්කත් මිනිමරු එක්කත් නෙවෙයි. සීලේ ඒ වගේම භාවනා කරන්න යන එක නා නිවනදී ඉස්සෙල්ලා සීලය කොම්ප්‍රොමයිස් කරන්න. ඒක දකින්න ඕනේ. මේක සිල්වතෙකුට විතරයි කළ හැකි. ඊට පස්සේ දැනගන්න ඕනේ සිල් රැකලා සමාධිය ලැබෙන්නේ සමාධියට ඔය පරිවර්ජන පහතබ්බ විනෝදන පහතබ්බ දාන්න ඕනේ. ඒ කියන්නේ කයින් වැඩ දුෂ්චර්චයෙන් කයින් වැඩ කරන්නේ නැහැ. වචනෙන් දුෂ්චර්ච දුෂ්ච වචන නෙවෙයි වචනේ කතා කරන්නේ නැහැ. ඉතින් ඒකට එයා විහිං පනවගත්ත නීතියක් නේ. ඒ හැම එකක්ම මේ පුද්ගලයා දකින්න නැතුව කවුරුත් පැටෙව්වට පැනෙව්වට පින්නෑ කියන එකයි දර්ශනා පහතක් ඒ නිසා ධම්මරජාම්රු ආවේ නැත්තම් මෙතන වලියක් නැති එක ගැන මට කනගාටු. මේ ඔක්කොම කරවගෙන ඉන්නවා. ඒකයි සමහරවිට ඒ වගේ උගත් තියලා නිසා ප්‍රීතිභාවකට පතිරදී නම මුත්‍රනිකායේ ඔය මේ සබ්බාස සූත්‍රයේම ස්වාමීන් වහන්සේ දැන් කියපු විස්තර දෙන විදිහට විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ තැන් තැන් වල කොටස් කොටස් වශයෙන් අරගෙන සබ්බාස සූත්‍රයේ කරුණු හතම තමයි සාකච්ඡා වෙන්නේ. මට ළමන හරියට මතක නැහැ ප්‍රීතිභාවන වලින් මම සෝනන් දවස් කියන්න පුළුවන්. ඒකේ විස්තර කරන ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේ කියන එක තමයි සෝවාන් වෙලා මේ සිල් රකින්න නෙමෙයි. සිල් දැකලා සෝවාන් වෙන්න ඕන කියන එක ඔය අත ස්ථාන මාර්ගවල. නෑ කොහොමඩක්වත් චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට නිරෝධ සත්‍යයට පස්සේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. නිරෝධය දැක්කට පස්සේ ප්‍රතිපදාව තේරෙන්නේ. දැක්කේ නැත්නම් ප්‍රතිපදාව තේරෙන්නේ නැහැ. එන අරයා කියපු දේ කරයි මෙයා කියපු දේ කරයි. මේ මිනිසයා නිකන් මේ හැම කෙනාගේම පාර ආය යන මිනිහෙක් වගේ. නිරෝධය දැක්කට පස්සේ තමයි මේක තමයි හරි බයි. ඊට පස්සේ ආඩම කඩම සකස් කරගන්න ඊට පස්සේ. කිසිම පොතක එහෙම නැහැ නේ. කිසිපති අඩුපදල සකස් කරගන්න තැනට යනවා කියලා තියෙන්නේ. කියන යන්න ඕන තැන දැක්කට පස්සේ තමයි යන්න ඕන දෙයට අඩුම ගැටම සකස් කරන්නේ. අවබෝධයෙන් ඉන්නවා. ඒක තමයි දර්ශනා පහතබ්බා කියන්නේ ඒක අපිට. ඒක කියන්නේ සම්මාදිට්ඨිය නේද? මේ පරිවි ක්‍රමදර්ශක වර්ගයේ දිට්ඨියම හැදෙන්න ඕනේ. දිට්ඨිය හදන්න නැතුව කොච්චර සීල් දැක්කත් ඒක ඔක්කොම සීලපත පරාමාස වෙනවා. කියනවා මිත්‍යා දෘෂ්ටි හරහාලිපතේ පැනලා තමයි තේරෙන්නත් ඕනේ. ඒක මිත්‍යා දෘෂ්ටි වුණාට පස්සේ බුදුහාමර කියනවා කර්විලටයක් පැල කරාට පස්සේ ඒක උරන්නේම තිත්ත රස විතරයි. හැදෙන්නේ චීතරා. ඊට පස්සේ ඕකේ ආය අඹ බල බලාපොරොත්තු වෙන්න බෑ. අඹ පැලේ කියලා කියන්නේ කොහොමදත් මිහිරිදී පොළොව දැම්ම රසෙ උරන්නේම මිහිරි රසය හැදෙන ඵලයේ රසයි. ඔගේ දිට්ඨිය වැරදි නම් ඌට හම්බෙන හැම දෙයක්ම තිත්තක්. හැබැයි ඒක බොරු වෙනවා ස්වාමීන් වහන්සේ කොහොම ඇටේ? කොහොම ඇටේ පෙන්රායි. ඇටේ දික්කයි ලවුත් වටේ පැනලා. මොකද මේ? අර ඇටේ ආස කරවන්නේ. ඒක දරුව තමයි සල්නා. ඇටේ ඇටේ ඇටේ ආස කරවන්නේ. පැටේට සුගර් කෝටින් එකක් දාලා දෙනවා. ෆාමසීටිකල් ඉන්ඩස්ට්‍රි එකේ මෙන්නදී හදනවා. ෆාමසීටිකල් කාරය ඔක්කොම දාන. ඒ වගේ තමයි රූපලාවන්‍යකාරී අම්මු යක්ෂ ගෑනු අන්දලා ගන්නේ මොකාද වගේ හතර ඉවරලා නෑවත් වුණොත් ඉවරයි ඔක්කොම. නාන්න නැතුව තෙමන් නැතුව තියාගත්තොත් අන්න කොම්බැටේ වගේ තමයි. අමෝක ධම්මරජාමුලන්ට බණක් කියන්න කියන්නේ. බැරිද? වලියට විතරයි එන්නේ. කවුරු හරි බණක් කියනකොට ඇවිල්ලා වලියට එනවා. මහවලුවේ ඉන්නේ නැති මොකටද අනිත් කෙනා කිව්වේ? ඈ? මහවලුවේ ඉන්නේ නැති ඇප්‍රෙන්ටිස් මොකටද නෑ ඇප්‍රෙන්ටිස් නැත්තම් වඩුවගේ වැරදි බලන කවුරක්වත් නෑ. දැන් මේ මේ ඉන්න එක්කෙනෙක්වත් අත පහක් කතා කරන්නේ මේ කොහොම හිට ඇඳ ගෙදර නැගිලා තාම ඉන්න මොකටද වලියක් අත වැඩක් නෑ. එක්ක දන්නෙත් නෑ මේ මොකද්ද කියන්නේ කියලා දන්නෙත් නෑ. ඒ නිසා වලියක් තියෙනවා. ස්වාමීන් වහන්සේ නමුත් මේ මේ සාකච්ඡාවේදී ගොඩක් දේවල් මතු වුණා. වැඩක් නැහැ නේ දොස්තර මහත්තයා කොච්චර කලින් ඇවිල්ලා ඉන්නවා එක දවසක් වලියක් හදිනවා. දොස්තර ආදරේ කපට හිතන්න හම් වෙන වලියක් ගැන. නිතරම සාමෙර කොටිය දාගෙන ඉන්නේ. මම දොස්තර ගැන කියන්නේම දොස්තර මහත්තයා වචනයක්වත් කියයි කියලා බලන්න. ලංකාවේ ඉන්න හොඳම සර්ජන්. මම කියන එකට බොරු කියපන්. නෑ නෑ ස්වාමීන් වහන්සේ අපේ අපේ කවුද හිටියේ ස්පිරිතාලේ මේ පනාගොඩ පනාගමොඩක නුවර ස්පිතාලේ හිටියා ඉස්සරෙක් කෙනෙක්. කොළඹ තිරිය ඔව් ඔක්කොම ඔපරේෂන් තියටරේ ඉඳලා ඉඳපු ගාම ලේටු නැත්තම් පාට්ටු ගන්න බලන්නේ එනවා. අද කෙනෙක් එහෙම ගිහලා කපනවා. ඇඳේ දීලා කපනවා. නැද්ද? ධ්‍යාන පිළිබඳව ඒ ඒ ප්‍රශ්නේ මට අහන්න තියෙනවා දැන් දී අන්හසේ කිව්ව ඒක ඒක අපිට බැරි ප්‍රශ්නෙට දාගන්න දන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ නගා ගන්න දන්නේ නැහැ කියලා කියන්නේ අපිට ධ්‍යාන නිවන තිබුණත් නිවන වර්ණ ගන්න දන්නේ නැහැ. ප්‍රශ්නයක් තිබුණාට ප්‍රශ්නේ වර්ණ ඒක ඇත්තටම කරන්න ඕනේ ධර්ම සාකච්ඡාවට ගිහිල්ලා සාකච්ඡාවේ තියෙන තැනදී තල්ලුවක් දෙන්න ඕනේ. එන කවුරු ප්‍රශ්න නගයි. තමන් ඊට පස්සේ ඒකට යාට සපෝට් කරන්නේ නෙවෙයි කරන්නේ. මේක රත් වෙලා ඉන්න බෑ සාකච්ඡාව ගන්න. මොකද කියන්නේ? සාමනාතිකේ ප්‍රතිවිවේකයේ කියන එකයි. ඒක ඒක ඥාන tattවකින් පිටම ලබන්න බැරිද කියලා. බෑ. උපතිවිවේක ධානය කියලා ලබන්න බෑ. ඒ කියන්නේ සමත සම සමත ශික්ෂාව මේ විචිත්ත විවේකයට විතරයි බලපාන්නේ. චිත්ත විවේකයෙන් ගිහිල්ලා අපිට ස්පාසුවක් දෙනවා. ඉස්පාසත් දුන්නට පස්සේ උපදිවිවේක සුද්ධම විපස්සනාවක් තියෙන්නේ. ඒක ඇත්තට සමතේට හරස් කැපුමක් යනවා. සමතයත් එක්ක හුරස් වෙනවා. ඒක හරියට කියනවා නම් පෝල් වෝල්ට් එක දාන්න ගිහිල්ලා බෝල් එක අල්ලගෙන උඩටම නගිනවා හිටිපයින්නකොට එතකන් හයියෙන් බදාගෙන ඉන්න එපා. උඩටම ගියාට පස්සේ විසික් කරන්න එපා. බෝල් එක විසිකරන්න නැත්නම් බාරකේ වදිනවනේ. තේරුණාද? බෝල් වෝල්ට් එකට ගිහිල්ලා මමනේ අඩි 10 18 පයින්නවා. හිට හිට ගන්න උඩට ගිහිල්ලා හිටට උඩට යනකම් කර්මන්නේ හිට අල්ලන හිටේ අර නැම්ම අරගෙන ජෙට්සනින් එක දාලා උඩටම ගියාට පස්සේ විසිකරලා නේ යහපැතට යන්නේ. ඒක අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා ගංගක එහා පැත්තේ මෙහා පැත්තේ ගස් තියෙනවා. මේ පැත්තේ මිනිස්සු කෙලවාගෙන එනවා රජුරුවන්ගේ රාජපුරුෂයෝ. මිනිහා පීනන්න දන්නේ නැහැ. ගඟේ කිඹුලෝ ඉන්නවත් දන්නේ නැහැ. මිනිහා ඇවිල්ලා බලනවා ගඟට ඇවිල්ලා ඊපස්සේ එයි කොට කියන්න බෑ. මිනිහා ආපු වේගෙටම කරන්නේ එහා පැත්තෙන් ආපු කහක තියෙන වැලකට පනිනවා. ඒක මැදට එල්ලිලා තියෙන්නේ. මේ පැත්තෙන් පනිනවා වෙන කරන්න දෙයක් නැහැ. පැනනට පස්සේ ඒ ගමනම පැද්දිලා යනවා. එතකොට මේ පැද්දෙනකන් හයියෙන් අල්ලන ඉඳලා එහා කෙළවරට ගියම අතාරින්න eBay. අතෙන් නැත්නම් ඒ වෙලාව ආයේ ගේනවනේ මේ පැත්තට. ඒ නිසා අල්ලගැනීම අල්ලන්න ඕනේ ප්‍රතිපදා ඥාන විශ්ව දර්ශන විසුද්ධිය තියෙන්න ඕනේ. ඥාන දර්ශන විසුද්ධියට ඉඩ තියාගන්න. ප්‍රතිපදාව අල්ලන්න ඕනේ. ඒකේ විමුක්තියට ගෙනියපුවම අතාරින්න. සමතේදී අතාරින්න කියන්නේ ඒක ටික ටික අයින් කරනවා. රූප ධානය 1 2 3 4 අයින් කිරීමක් කරනවා. ආය රූප ධානය 1 2 3 අයින් කිරීමක් කරනවා. නමුත් බුදුහාම කියන තාම ඇල්ලිල්ලක් තියෙනවා. නිය සංඥා නා සංඥායතන කියත් ඇල්ලිල්ලක් තියෙනවා. ඕකෙම නිසා අපහු ගේනවා පළවෙනි ධ්‍යානයට. එතෙන්ද ගිහිල්ලා ඒක අතාරිනවයි කියන්නේ. අතාරින්න හරියට රහත් වෙනකොට රූප රාග අරූප රාග අත්හැරෙනවනේ දුක. ඒක කියනවනේ. නේද? අනිත් පාපියවරනෝදී තත්පරියත් පරි නේද යන්න ඕනේ. ඔව් අත්හැරියත් යනවා දැන් එක එක ඒක ඔය කියනවනේ ශුන්්‍යතාව කියනකොට එක එක සමාධියත් කරලා ඒක ලක්ෂණත් කරලා ඊගාට කියන නේව සංඥා නාසඤ්ඤතත් කරපුවලා තමයි විවේකීට යනවා කියලා අන්තිමට කියන්නේ ඒ විමුක්තිය මේ මොකද්ද? අපේ ශුන්්‍යතාව ගැන කතා කරනකොට ඒ ඒ වෙලාවේ තියෙන ශුන්්‍යතාවයක් තියෙනවනේ. එහෙමයි. ඒ වගේ අපි සමාධි වඩලා සමාධිය වඩනවා කියන එක හැමෝටම ලැබෙන්නේ නැහැ. නමුත් ලැබෙන වාසනාව තියෙනගෙන ඒකට අනුව යනවා නම් හොඳයි කියන එක කියන්නේ මොනකම පයින් නොගහ. නෑ නෑ පැහැදිලිවම ඒ කියන කතාවට අපි අධ්‍යක්ෂම පිළිගන්නවා. යම් කිට සමාධියක් තියෙනවා නම් ඒ මනසේ ඇත්තටම පස්චිම භවිකෙක් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ලැබෙනවද නැද්ද බලන්න මූලිකව අපි දෙන්න ඕනේ මධ්‍යස්ථවයි අරමුණ ගන්න ඕනේ. නැතු අපි එක වෙලාවෙම හිතුවොත් මේකේ ලක්ෂණ ආකාර හිතුවොත් නෑ නෑ ඒක ඇත්තටම ඒක ඇත්තටම මේක පටලවා ගැනීමක් වෙලා තියෙන්නේ මේ භාවනා කරනකොට හොඳටම පේනවා. ගොඩනෙක් හිතනවා මේ ආනාපාන බැලිල සමත විතරයි කියලා. දෙකම තියෙනවා. නෑ නෑ ඇත්තටම දෙකම තියෙනවා කියලාවත් දන්නේ නෑ ලෝකයා. ඒ නිසා ඒගොල්ලෝ කියන්නේ මම අපේ නිසනට විපස්සනා කරන්න ඇයි ආනාපාන දෙන්නේ. ආනපන ජීව අපි සමතෙන්නේ දෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ විපස්සනාට හරවන්නේ හැම කෙනාම වැරදි මතේ ඉන්නේ ධම්මදී හදන ආහම්තු හදන පොයි ටික අනිත් පැත්ත මිනිසු ගාව තියෙනවා ඒගොල්ලෝ හිතන්නේ පටන් ගන්නකොටම අනිච්චන් දුක්ඛම් පටන් ගන්න ඕනේ කියලා හරින ආහම්තු වැඳලා ඇහුවා අනේ ස්වාමීන් වහන්සේ කියලා දෙන්න මට නෙවෙයි අනික් කටේ දැනගමිස මේ අනිච්චන් දුක්ඛම් භාවනාව මොකද්ද මොකද එහෙම පටන් අරගත්තොත් එහෙම තමයි පටන් ගන්නකොටම ලහ ගන්නකොට මට අයියලා පටන් ගත්තා. අපි වහනාවක් වෙන්නේ නැහැ. අපි ඉස්සර සමතේ යන්න ඕනේ. ආනපානේ තියෙන බලසිය සමතේ යන්න පුළුවන් විපස්සනා යන්න පුළුවන්. මහා ශීක්‍රමේ තියෙන අඩුපාඩුව ආනපානෙට දෙන්නේ කෙලින්ම පිම්බීම හැකිරීම සුද්ධ සමතේ. සුද්ධ විපස්සනා. සමාවෙලෝ. ඉතින් ඒක නිසා ඥානකම සවාසික තිබුණ ශ්‍රේෂ්ඨ කාර්යය තමයි මහා ශීක්‍රමේ තියෙන ඒ පිය ගාන්න තියෙන ක්‍රමේ දක්ෂකම ආනපාන දාපා. ඒතකොට සමථ විපස්සනා දෙකට මිද තියලා යෝගාවචරයට දෙනවා යනාතේ යන්න. ඒ යන තාලෙට වැස ගහලා දෙන එකයි කරන්නේ. සමථ යන කට්ටිය වළක්වන්න හදනවා කියනවා නම් ඒක අපරාධයක්. ඒ කියන්නේ අර මනුස්සය සම්පූර්ණ පටලැවෙනවා. මම මට වෙච්ච දේ මම මුනින්ද චිත් එක භාවනා කරද්දී ඒ නෝර ලෙවල්ලේ මම කවදාවත් ගිහිල්ලත් නැහැ ඉඳලත් නැහැ. පරිසරේ ගියාට පස්සේ ඇම්බියුලන්ස් එකක් එන්න වගේ එන්න පටන් අරගත්ත ලයිට් එකට. එනවා කැරකෙනවා ඇති විලංකාර කරනවා ඊට කරකොල කරකොන කරකොන යනකොට මට පුදුම බයක් ආවා හැබැයි මට තේරුණා මොකද්ද වෙන්න හදනවා කියලා ඉතින් මං කරපු දේ හම්බෙට දෙන්නේ නැහැ මුනිද ජීව හම්බෙට දෙන්නේ නැහැ පස්සේ මං කව මට පුළුවන් නම් අපොයින්ට්මන්ට් එක ගන්න මට සැකයි යන්නත් ඉංග්‍රීසිත් නැහැ පස්සේ අරන මිනිස්සු ඇඳේ හාන්සලා හිටිය පස්සේ මං කිව්වා මෙන්න මේක කරගෙන යනකොට ඔයා කියපු ක්‍රමෙට කෙරුවේ මොලයිට වහම නැත කරන්නේ කොහේ සමතේට යන්න හදන්නේ ඕක කරන්න යන්න බෑ ඉතින් මං හිතුවා ඒක නිකන් හරියට මේ මේ කාමීත්‍යචාරයට ගියා වගේ මට බැන්නේ. මම එහෙම සප්‍රෙස් කරා ඒක. සප්‍රෙස් කරලා කරලා කරලා කරලා අන්තිමට කියන්නේ 79 89 වෙනකන් ඉඳලා 89 දී මේ හෝල් එකේදී භාවනා කරා පැවිදි වෙලා අන්න ඇම්බියුලන්ස් එක ආය ආවා. පස්සේ මෙතන ලොකු සාංශය මම ඇවිල්ලා කිව්වා මෙහෙමයි කියලා. ඊටත් කිව්වා ඕක පොඩ්ඩක් දියුණු කරලා ගන්න ඕන කියලා. මම කෝ ආර්යකමාව කෑවනේ ස්වාමීන් වහන්සේ කියන එහෙමම මට කියුවා. ඒ මොකද උපාසක මහත්තයා කියලා. ඒ මොකද නම කියලා. මම ගොඩ ආනට මට අවුරුදු 10 කට ඉස්සෙල්ලා ඕක ආවේ. එයා මාව බය කරා. බය කරලා ඒක නතර කරන්නයි කිව්වා. ඉතින් මට ඒකට බයක් තුන. දැන් ඔබ වහන්සේ සම්පූර්ණ අයිපැත්ත කියන. ඒ ඒ වෙනකොට ප්‍රේමදාස දිනවල ඔය හොටට රතිඤ්ඤ දානවා. භාවනා දානේ භාවනා කරන්න බෑ. ඉතින් මට හිතුණා මමයි දිනුවේ කියලා මේ රතිඤ්ඤ සෙස්ටර් වල ප්‍රේමදාසට මමයි දිනලා තියෙන්නේ මොකද අවුරුදු 10ම සක්සස් කරන්නේ. විපත්ලෝසනක ඕක වඩපන්. ඕක කොච්චර විවසන කරන ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ නිසා එහෙම සප්‍රෙස් කරනවා ඒක ඇත්තටම මේ හරි අපරාධයක් දන්නේ නැති දෙයක්. මහසී ක්‍රමයේ ක්‍රමයේ මේ මේ ආනාපාන දාපුවම මුල් කීපය අපි මොනවක්වත් කියන්නේ ආනාපාන යාලු කරගන්න එච්චරයි. ඒ සමතේද විපස්සනා දාපු ගමන් අවුල එනවා සතිය වඩන්න. සතිය කොයි එකකට පොදුයි. මේක අල්ලන්න බෑ කාටවත්. ඒ කට්ටිය කල්ලාතුව විනිශ්චයකට ඇවිල්ලා තියෙනවා අපි කරන්නේ විපස්සනා අපි කරන්නේ සමතේ ඊට පස්සේ ඒ පදන වේදකන ප්‍රශ්න අහන්නේ හැම ප්‍රශ්නයක්ම ඇසන්ත ප්‍රශ්න පැහැදිලි නෙල රිවර්ස් ගියරට දාගන්න දාගන්න සතියේට දැන් අහන්න ප්‍රශ්නේ ප්‍රශ්නේ නැහැ ඔය අහන ඕනම ප්‍රශ්නය රිවර්ස් ගියරකට දාලා අහන්න අපතේ දාන්නත් ඒ ප්‍රශ්න දාන්න බෑ සතියේට දාන්න මොකද්ද ප්‍රශ්න ආයෙ ලියලා බලන්න ප්‍රශ්නයක් නැහැ අදරසන්න ලෝක සම්නාසයෙන් මම මේ කමඩන් වලින් මම මෙකට කත්වා කරලා මම දැන් නැට්ටක් වෙනත් කරලා ඒක දැන් මට ඔස්කාස මඳුන සම්නාසිකේ විදිහටම ඊට පස්සේ කමඩන් සුද්ධ කරනකොට මට තේරෙනවා දැන් මට සම්මතියක් ඇවිල්ලා තියෙනවා ඒ සම්මතියේ ප්‍රශ්නාවල දාගන්න මේ ප්‍රශ්නය නිසා තමයි ගණනා කරන්නේ ඒකෝල් මම කරේ ස්වාමීන් වහන්සේ සම්මතියට එන්නරලා සම්මතිය තමයි ප්‍රශ්නාවට ආරම්භ කරලා ඒක කරගෙන යනවා මේන බුද්ධෝත්පාද කාලේකට අපිට සුතමේ ඥානෙ තියෙනවනේ ඔන්න බුදුහාමුදුරණ කලින් නම් සමථ දිගේ ගිහිල්ලා අපි අභිඥාවල හතර වෙන්නේ ඉතුරු දැන් නේ අපි සම්මිය දෘෂ්ටිකනේ අම්මා කියන්නේ 100%ක් නෙමෙයි ඒ නිසා මේ විපස්ස සමතේ අරගෙන යනවා පැහැදිලිව අනිත්‍යක සතියෙන් බුදුහාමුදුර කියලා තියෙන්නේ සති සවාරිසුද්ධින් මේ සති උපේක්ඛා පාරිසුද්ධින් චතුත්ථ ධ්‍යාන සමාධිය චතුත්ථ ධ්‍යාන සමාධිය ආවත් නොමග යන්න පුළුවන් සතියෙන් සහ උපේක්ෂාවෙන් පරිසුද්ධයි ඉතින් අපි පුළුවන් තරම් සති ඉස්සර කර යන නිසා අපිට තියෙන පොඩ්ඩක් ඉවසන්නේ ඔය සමතර ගෙනියන්න බෑ. ඊට පස්සේ සමිනාස මුල්සන් දෙන්න. එතකොට වෙන්නේ සංකරතාඩු වෙනවා. අපිට අපිට විදායක බලයක් ඕනේ නෑ. සම්බජන්දෙත් ඕනේ. මේ සම්පජඤ්ඤය තමයි ඇත්තටම අකින්චඤ්ඤායතනේ වැඩක් නැහැ කියලා එයා පැතර පන්නන්නේ සම්පජඤ්ඤයෙන් තමයි. අපි ගේපාර ඔය කොටලවැල්ලේදී සම්පජඤ්ඤය කියන එක මුල් අරගෙන ඒ තරණයට මේ දවස කෙරුවේ. ඒ ඔක්කොමලා ෆුල් ෆෝම් එකේ ඉන්නේ දැන්. සම්පදඤ්ඤ කියන්නේ මොකක්ද? සම්පදඤ්ඤ කියන්නේ සතියේදී හම්බෙච්චා එයා දෙල්ලම් කරනවා. <clears throat> එයා විපූෂණ පහන්න ගන්න ඒක සම්පදඤ්ඤ. අපිට ඕන කරලා තියෙන පිටිය සකස් කරලා දෙන්න. එයා නටනවා ඊට පස්සේ. සම්පදඤ්ඤ හරීම විචිත්‍ර දෙයක්. සම්පදඤ්ඤ හරීම సౌందర్యාත්මක දෙයක්. අපිට ඕන කරලා තියෙන ඇති වෙන සම්පදඤ්ඤ ඇති වෙන්න සතිය ආරම්භ දුන්නා නම්. හරි අපි ඊළඟ දින පැය භාගයක් ස්තුති ධම්මරත් යාමුරා. ඒකට කරා මොකද කියන්නේ තව වෙන මොනවද කියනවද? වෙනවා තමයි. පුළියට. කල්පනා කරනවා. සීලේ දිනවන කියලා මාර්ග බලනවා. සීලේ කලින් ඇති නොවිල මාර්ග බලව දාලා තමයි උදේකාලේ අඟුලි බලව. වාල ආරෝග්‍ය ගාවනේ විශේෂ දමණය වෙලා අවස්ථාවේ මාර්ගඵල සීලය නැතුනේ. මේකෙන්දි මහසී සාඩෝ අහනවා සීලයක් තියෙන්න ඕනේ මාර්ගඵල ලබන්න. ඒක ඇත්ත. ඒක පිළිඅරගෙන කියනවා සීලෙ කොච්චර වෙලා තියෙන්න ඕනද, කොයි සීලෙ තියෙන්න ඕනද කියලා බුදුහාමුදුරු කිසිම තැනක කියලා නැහැ. ඒ ශරේත වෙන්න පුළුවන්. ඒ ශරේත පිසු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අඟුලිමාල බුදුහාමුදුරු දකින්නකොට මහාන නතර වේ කිව්වා. ඔය හිටු මහාන. මම මහාන නතරන කොයියෝ. මොඩ පුළුවන් නම් නතර වෙනවා. මිනිහට තේරුනේ සම්මුති භාෂාවෙන් නෙමෙයි ආර්ය විවාදේ නතර උනාතර කියන්නේ කාය වචී දුස්චර්ච නතර කිරීම තීලී ඊට පස්සේ කාය වචී ක්‍රියා නතර වීම සමාධිය කාය වචී මනසකම නතර කිරීම මේක ඉතින් යාට තේරුණා මට මේ දක්ෂකම් තිබුණට මම කාය වචන නතර කරන්න බෑ නේ දක්ෂයනේ බැච්ලොක් කරන මිනිස්සයනේ එයාගේ අදිෂ්ඨානත් එක්කම තමයි මුදේ අවුරුදු විමදාල වෙන්නේ එතකොට ඒ සමාදන් වෙන අදිෂ්ඨාන සීලයක් විතර තියෙන සමාදාය සික්කත සික්ඛාපදේශ නෙවෙයි. අදිෂ්ඨාන කරගොහම මහසීසයඩෝ ප්‍රශ්න දෙකම ගන්නවා. සරකාණි උපාදක සම්තතියම්ති ඔක්කොමලා. අනේ කියන කිසිම තැනක බුදුරජාණන්සේ මෙච්චර සීලයක් මෙච්චර කල් රැකිය යුතුයි කියලා ඩෝස් එක දීලා නැහැ. එනිසා අපේ කර තියෙන සීල කියන්නේ බාපනේ. අපි කියලා හිතන සීල තියෙන සුදුරෙද්ද. අපේ හිතන්නේ සීල මේ ළඟදී මේ ගියේ පසලසලක. එක මනුස්සයෙක් ඇවිල්ලා අනික් මනුස්සයට බැන්නා උඹ බොයි කරපු වැඩි යකෝ සිල් අරගෙන කරත හැකිනේ කියලා. එයා ඇවිල්ලා වැඩ වගේක් කරලා ගියා මේ වැඩ කරන සිල් කරත ඇයි. ඒක මම කිව්වා උටත් පුළුවන් නේ. එයා කියන්නේ සිල් අරගත්ත පස්සේ නාන්න බෑ. ඉතින් අපි ඉස්සර පන්සල් ගියාම කරලා තියෙන සිල් අරගත්ත පස්සේ නෑවොත් අම්මා බයිනවා. සිල් අරගත්තම නාන්න නැතුව ඉන්න උදේට කාවට පස්සේ සුදු වෙනගෙන යත බකන් නිලා නින්නේ කෙනේ සීලය කියලා තියෙනවා. බුදුජාන සිල් මේ සංඝයා වහන්සේගේ සීලයක් අරගන්න. ඕගොල්ලෝ කරනට වැඩිය වැඩ අපි කරනවා. එකම වෙනසයි දින අපි ප්‍රකාශ කරලා ඉන්නවා. අපි කියමු විමර්ශන කරනවා කටියට ඇවිල්ලා බණීර පුළුවන් අපට. ඕගොල්ලන්ට බයින්න බෑ මොකද ඕගොල්ලෝ සමාදන් වෙලා නැහැ. මොකද ඒක ඕන වෙලාවක ඕන චිත්තක්ෂණයක් වෙන්න පුළුවන්. ඒක අල්ලන්න පුළුවන් බුදුහාමුදුරන් විතරයි. එනිසා අපිට ওই ප්‍රශ්නෙමත් වෙන්නේ කාලය සහ දේශය කියන මාන්නයට සීලේ දාපු ගමන් අපිට ඕන සීල් අට සීල් තියෙන්න ඕනේ පැය කීයක් සීල් රැකලා තියෙන්න ඕනේද සමාධියට යන්න. කිරි දෝපු ගමන් මොහොන් දාන්නේ මොහොන් දැමමට මිදෙන්නේ කිරි සීතල වෙන්න සීතල වුණාට පස්සේ විතරයි මොහොන් දාන්නේ විතරක් තමයි මිදෙන්නේ ඒ වගේ සීලෙට එහෙම දෙයක් බුදුහාමුදුරුවෝ කියනවා ජීව ඇත්තටම යන්නේ මේක ඇතුළට ගොඩාක් ගිහිල්ලා හොයනකොට තමයි අපි කෙනෙකුට සිල් රැකපන් කියනකොට අදහස් කරන්නේ චන මාත්‍ර වශයෙන් සිල් රැකපන්. දිගටම සිල් රැකෙන්න මේ මුළු ලෝකෙම මොකාටවත් බෑ. මේ ලෝකේ කියන්නේ අසුචි ගොඩක්. බුදුහාමුදුරු බුදු වෙන ඉස්සදාසේ අසුචි කන්න කැවිත්තේ අසුචිකන්ද හොදන්න කියන ගෑවුලින් නැති එක විතරයි වැඩි. ලෝකයා සිල්ලමයි තිගාච් පරිවේද චිත්තක්ෂණේ මම සිල් කඩාගෙන තියෙනවා. සිල් උත් එක්කාරි කියලා වැඳලා ඒක පළච්චාය මම ඊගාව සිල් ලක්ෂණ චිත්තක්ෂණදා සිල් ලකිනවනම් මට බලාපොරොත්තු දෙයි. බයිබලේ තියෙන මොනවද කියලා දන්නවද? එක දවසක් සිල් කැඩුවා සදාකාලික අපායයි. සලකා බැලීමක් නැහැ. ඒකයි ඒ තරම්ම දෙයනස අකරණවන්තයි කියලා කියන්නේ. ඔබ දෙයන්න විරුද්ධ වුණොත් සදාකාලික අපායට යන්නේ. බුදුජානසී එහෙම අකරුණාවන්ත නැහැ අපේ සිල්පති කරනනේ ආයති සංගරේ පිටීම සාසන ගෞරවයක් විදිහට කියනවා. ඔබට විතර සාසනේ පිටන්න පුළුවන් නම් වැරද්ද බාරගනි. සමාවයන් ඕක තමයි යකෝ සාසනේ කියන්නේ. ඒසොට වැරදි කරපන් කියන එක වගේ වෙන්න නිකන් වැරදි කරලා ඒක අත නැහැනේ මේ සුචරිතවාදීන් අතර ආගමෙච්චයිනේ. එයා කියන්නේ මූ මරන්න ඕනේ. කුරුසෙත් ලැන ගහන්න ඕනේ. මේක අපේ සාසන විරුද්ධ වෙනස් හිටියයි කියලා. මොකද කියන්නේ ඔබට හැදෙන්න පුළුවන් නම් උඹ ළඟ තමයි සාසනය තියෙන්නේ. ඔය කඩු අරගෙන ප්‍රොක්‍රීෂරන් නටරය වගේ නෙමෙයි. නැත්තම් කොහෙද අඟුලි මාල්ලාට තන? එමේසු හරි අති තීක්ෂණ බුද්ධිමත් මිනිස්සනේ. එසේ හැරෙව්වේ ක්ෂණ මාත්‍ර වශයෙන් අරගෙන. ඒවා හරියට මහසීසයඩෝ හරි ලස්සනට මේ ලෙගල යටින් ලියලා තියෙන වාක්‍යයක් මම මේ කවදාකවත් සීලය පහත් කරන්න මේ කතා කරන ඕගොල්ලන් අවස්ථාවක් තියෙනවා නම් අපායට කියලා බලන 99ක් ඉන්නේ සීලකම ටිකක් තියෙනවා ඒත් වචනේ දුවට මතක තියාගන්න අපායට යන්නේ ගොඩාක් සතුම් මෙරි මොහරකම් කිරීම ආදී වගේ නෙමෙයි වචනේ. ඒසා කතානකර ඉඳිල්ල කියලා කියන්නේ අපි දිනපු යුද්ධයක්. කියන්න තියෙනවා මේ මාසෙ දෙකක් කියන්න හිතෙනවා. මුගින් නොබැනේ ඉන්නවා. ඒතර කියන්න පුළුවන් මේ මාසෙට හැදින් තියෙන අවස්ථා නැති වෙනවයි කියලා. නමුත් මම හැදිලා ඉන්න බෑ. යා හදන්නේ. එනිසා අපේ ප්‍රශ්න ගොඩාක් තියෙන්නේ මේ අද ইনফরমේෂන් ටෙක්නොලොජි නිසා අපායට ගන්න කෝටා එක වැඩි වෙලා තියෙනවා. ඒ වැඩිම තොරතුරු පාක්ෂණයනේ. කොහොම ඉක්මනට අරයට මට දෙන්න ගියාම මොනවද දෙන්නේ? මේකෙන් මොකද්ද වෙන වගතුව? මේක ඇත්තද? මේක මම කියන්නේ ඇත්තද මොකක්වත් නැහැ. ඒ නිසා බුදු දනන්ගේ ජීවනේ මියුට් මුනි. එතහා සීලය අතින් බලනකොට හැම කෙනාම හැම කෙනා නිවන් දැකලා ඉන්නේ කියලා හිතා ගන්නවා. දන්නේ නැතිකම විතරයි තියෙන්නේ කියලා හිතා ගන්නවා. මේ අම්ම කෙනෙක් කියනවා දුවට මේ පොය පොයට කියලා ජාතක කතා දෙකක් කියලා දෙනවා. අවුරුදු 12යි කියලා. ඊට පස්සේ ආයේ ඒ කියලා අම්මට කියලු අම්මේ අපි දැනටම නිවන දැකලා නැති ඉන්නේ කිව්වා. සාමුසාරේ මම අසරණ වුණා කිව්වා. මොනවා කියන්නද කියලා. කාටද පොරණ පුළා නැහැ කියලා බුදුහාම කියනවා කොජේවාගේ දිට ප්‍රබාසරයි කියලා. අපි වෙච්ච වැරදි ගැන දුස්තිල ගැන කල්පනා කරලා පශ්චාත්තාප වෙනකොට ඒ නේන චිත්තක්ෂණය කුණ වෙනවා. අපිට තියෙන සමාව දීලා සමාව ඇරගෙන වහා මේක ඉවර කරන්න. ඊගාචිත් කවිසේ ලෑසෙච්ච ඒක අඟුලිමාලට බුදුහමගේ දරන පියාණන් ඉඳදී වෙන්න ඇති. නැත්තම් මේ ජීවන පැතිත රජුරණ මහින්ද හමුරුගා වෙන්න ඇති ඒක. සෝපාකට බුදුහමරුගා වෙන්න ඇති ඒක. වෙන්න පුළුවන් නේ බුද්ධ ජානසී කියලා කියන්නේ සවිසුද්ධ සසංසුද්ධ කයක්නේ. ඉතින් ඒ වගේ නිසා අපි හිතන්න ඕනේ අපේ තිවිච්ච වැරදි පවු නැහැ නැත්තේ නැහැ. ඇයි අප්පා මෙච්චර වැදකට වද දෙන්නේ? ඇයි මෙච්චර පෙලෙන්නේ? ඇයි තව කෙනෙකුට සමාව දෙන්නේ නැත්තේ? ඇයි තව කෙනෙක් කාට කියලා සමාව ගන්න නැත්තේ? බුදුහාමර මෙච්චර ඉඩ දීලා තියෙන්නේ මාන්න කර්ම. පොළමලකම්. ඉතින් සීලය පිළිබඳව ගන්න වාසියට සීලය ගන්න වාසියට දැන් වෙලා තියෙන සීලේ කටුකයක් කරගෙන. කුරුසයක් කරගෙන. සීල් නැතිවට පෝරකේට යවන්න කතා කරනවා. Taman සීල් නැති කරගත්තාට පස්සේ ඒක තැවි තැවි ජීවිතේම වන්දි ගෙවනවා. ඉතින් බුදුචානන්සේ ඉඩක් නැහැ උදව් කරන්න. පැයට ආසන්න වෙගෙන එනවා. නැගින් අපි තවදුරටත් මේ ආමන්ත්‍රණ බලාපොරොත්තු වෙන්නේ නැතුව ඊත්තාවතා සාති ගාථා ජනවට පිළිගන්නවා.